අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් බ්‍රහස්පතින්දාවක් නිසන්වනේ සත්‍යපතපවත්තන ධර්ම දේශනා අවස්ථාවක් සීලුම දෙන අපි ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝපිසෝ භික්කවේ භික්ඛු අරහා කීනාසෝ ඔහිත භාරෝ කතකරණීයෝ අනුපත්ත සදත්තෝ පරික්ඛීන භව සංයාජනෝ සෝපි ආකාසානං ඡායතනං ආකාසානං ඡායතනං තීති අභිඥාති තී ගෞරවනීය සංඝරත්නයේ අවසරයි අපි මේ පාඩේ උද්දృత කරගත්තේ මේ වකවානුවේ දිගටම දේශනාවලියට පොදු මාතෘකාව වශයෙන් තියාගත්ත ශබ්බ ධම්ම මූලපරියාය සූත්‍රේ සාමාන්‍ය හඳුන්වන්නේ මූලපරියාය සූත්‍රය කියලා. ඉතින් ඒ සූත්‍රේ වට හතරක් තියෙනවා. පළවෙනියෙන්ම උගන්වනවා කාටත් තේරුම් ගන්න පුළුවන් මාත්‍රිකා සියල්ලම පෘථග්ජනෙක් දකින්න හැටි. ඉතින් ඒ නිසා ඒ කාටත් සුතමේ ඥානෙ කැමති කෙනෙකුට අදාහ ගන්න පුළුවන් තේරුම් ගන්න පුළුවන්. නමුත් ඒකවත් අහන්න නැති පිරිසකුත් ඉන්නවා. ඒ අය එයාට කියනවා අසුතවත් පෘථග්ජනයෝ කියලා නැත්තම් අන්ධ පෘථග්ජනයෝ කියලා. ඉතින් අර සුතවත් වුණාට පස්සේ කල්යාණ සත්පුරුෂයෙකුට මේක අහන්න දැනගන්න පුළුවන්. මේ ලෝකයේ දකින්න ක්‍රමයක් තියෙනවා. ඒකේ පහත්ම මට්ටම, පල්ලෑම් මට්ටම තමයි බුද්ධජන මට්ටම. ඒකෙත් 24 ආකාරයකට පෙන්ලා දෙන්න පුළුවන් ਸਰවචන් වහන්සේ නමකට. ඉතින් ඊට පස්සේ ඒක ක්‍රියාවත් කෙරුවොත් අසුදේ ප්‍රයෝජනට නැංගුවොත් සමහරු හික්මෙන්ට පටන් ගන්නවා. ඒ කියලා තියෙන විදිහට හික්මෙන්ට පටන් ගන්නවා. ඒ හික්මෙන කට්ටියට සාර්ථක වුණාට පස්සේ සීක කියන නම දෙනවා. නැත්නම් අපි ආර්ය කියන නාමය දෙනවා. ඉතින් ආර්ය නාමය ආර්ය සුතවා ආර්ය ශාවකෝ කියලා බුදුන්සේ බොහොම අපි මේ කාලේ සලකනවට වැඩිය බොහොම පහසුවෙන් දීලා තියෙනවා ඒ කාලේ. යමෙක් අහලා ධර්මය අහලා ක්‍රියාවත් කරන හැම කෙනාම සුතවත් ආර්ය ශාවකෙක්. ඉතින් ඒක මේ කාලේ ලංකාවේ ගොඩාක් වාදවලට හේතු භූත වෙලා තියෙනවා මේ ආර්ය ශ්‍රාවක කියන නාමයෙන්. ඉතින් ඒක කාලානුරූපව අර්ථකථන වෙනස් වීමක් තියෙනවා වගේ පේනවා. ඊට පස්සේ මේ ශික්ෂාවට නංවන එහෙම නැත්නම් අපි කියන මේ හික්මෙන එහෙම නැත්නම් මේ ප්‍රතිපදාට බැහැගත්ත නැත්නම් සීල සමාධි ප්‍රඥාට බැහැගත්ත කෙනා වැඩ නිම කෙරුවට පස්සේ අසේක කියන නමක් දෙනවා. සීක தત્ත්වය ඉක්මවලා. ඒත් ඒ තුනම ਸਰවඥාන්සිට පේනවා ලෝක ජනතාව තුනට කැඩලා ඉන්නවා කියලා. පුත්තජන වශයෙන් ඉන්නෝ. ඒක ක්‍රියාවත් කරමින් හික්මෙන කට්ටියක් ඉන්නවා. මේ ජීවිතය තුළදීම ඒක කියලා පැමිණිච්ච අනුපත්ත සදත්තෝ භව පරික්ඛීන භව සංයෝජනෝ. ඒ සත්‍ර්ථයට මේ පිළිවෙලින් පැත්තිච්ච භව සංයෝජන අයින් කරපු අරහත් කීනාස ඇත්තෝ ඉන්නවා. ඒ ඇත්තොත් අර විදිහටම ලෝක පිළිබඳ කරුණු දකිනවා. හැබැයි උඩ ඉඳලා බලන්න. ඊට පස්සේ සරුවචන්නාංශය බලන හැටි. බොහෝ විට ඒ සීක තත්වයේ ඉක්මවපු ඇත්තයි සරුවචන් වහන්සේයි මේ කාරණා 24 දී එක විදිහට තමයි ලෝකෙ දිහා දකින්නේ. නමුත් ਸਰවඥතිගේ සුවිශේෂතා තියෙනවා. මේ සාමාන්‍ය බුද්ධත්වයට පත් වෙච්ච කෙනාට වැඩිය සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට සවාසනා සකල ක්ලේශ දුරු කරන නිසා රහතන් වහන්සේලා වගේ නෙමෙයි ਸਰවඥාන්සිට කෙලෙස් වාසනාවක් නැහැ. නමුත් ඒ බවක් ඒ කෙලෙස් වාසනා ඇති නැති බව මේ කාරණා 24 දී ඉච්චරම අදාළ භාවයක් පේන්නේ නැහැ. පේන්න තියෙන්නේ මේ සමානකම. ඉතින් අපි මේ දේශනාවලිය පිළිබඳව සමාලෝචනය කරොත් මේ දවස්වල අපි ඉන්නේ අන්නර ක්ෂීණාශ්‍රව භූමියේ. ඒ කියන්නේ බණ අහලා ඒක තේරුම් අරගෙන ක්‍රියාවත් කරලා ඒ ක්‍රියාවත් කිරීමේ සත්‍ර්ථය ළඟා වෙච්ච ඇත්තෝ. රහතන් වහන්සේලා අපේ වචනෙන් කියනවා. ඒකෙනත් මේ ලෝකෙ දිහා බලනවා. මේ බලන්නේ මේ හතර මහා ධාතුන් දිහා තමන් භාවනා බණහන් ඉස්සල් බැලුවේ කොහොමද බණවට පස්සේ බැලුවේ කොහොමද භාවනා කරනකොට දැක්කේ කොහොමද ඒ වැඩේ ඒ විභාගේ පාස් වුණාට පස්සේ දකින්න හැටි ඊට පස්සේ ධ්‍යාන වශයෙන් රූප ධ්‍යාන නැත්නම් මේ කාම ලෝකේ ඉක්මවාට පස්සේ ඊ ගාවට ඒ කෙනෙකුට හම්බෙන ඊගා පඩිපෙළ රූප ධ්‍යාන ඒ කාර්මුණක් කරන්නේ අරමුණට নিমগ্ন වෙලා ඒ අරමුණ තුළ විසිමින් වසමින් නීවරණ බැහැර කරලා ලෝක ප්‍රශ්න බැහැර කරලා ධානාංගවල ජීවත් වෙනවා. ඉතින් අපි ගිය සුමානේ ගත්තේ ඒ වගේ ක්ෂීණාශ්‍රයන් වහන්සේ නමක් ඒ ධාන ලැබුවට පස්සේ ධාන පිළිබඳ අභිඥාවෙන් දකින්න දැන් ඉස්සර වගේ ධාන කියනක ලොකු දෙයක් හෝ එතන ධාන ලැබුව මම තමයි ලොක්ක කියන අදහසින් නෙවෙයි ඒක ලැබුවා තමයි නමුත් ඒක විශිෂ්ට ඥාණයෙන් දකින්න ඒ විශිෂ්ට ඥාණයෙන් දකින්නකොට බණ අහපු නැති කෙනා ධානලාභියා දකින්න හැටි බණ අහපු කෙනා ධානලාභියා දකින්න හැටි ධාන අපේක්ෂාවෙන් වැඩ කරන කෙනා ධානලාභියා දකින්න හැටි සහ ඒක ගිවං කරපු රහතන් වහන්සේ ධාන පිළිබඳ දකින්න හැටි වෙනස්කමක් තියෙනවා. අන්නේ වෙනස්කම සූතමේ වශයෙන් අපිට සාමාන්‍ය ස්පර්ශ කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ ධාන මට්ටම හතර මහා ධ්‍යාන වලට හතර මහා බ්‍රහ්ම ලෝක තියෙනවා. ඒ බ්‍රහ්ම ලෝකත් ධ්‍යානයේ උත්කෘෂ්ඨ මට්ටම, මධ්‍යම මට්ටම සහ ඕමක මට්ටම කියලා තුන කඩනවා. ඒතර බ්‍රහ්ම ලෝකත් ඒ විදිහට කැඩිච්චාම 12ක් බ්‍රහ්ම ලෝක තියෙනවා. ඉතින් ඒව අපි ධම්මචක්කපවත්තන සූත්‍රය වගේ නිතර දේශනා කරනවා. ඊට පස්සේ අබිබු කියන දිව්‍ය ලෝකයක් භ්‍රම ලෝකයක් පෙන්වනවා. ඒක අසඤ්ඤ තලයක් විදිහට දක්වන්නේ. ඉතින් ඒක තේරවාදීදී ඒක භ්‍රම ලෝකයට වටන්නේත් නැහැ. අරූප ලෝකයකට වටන්නේත් නැහැ. භ්‍රම ලෝකයට වැටෙන්නේත් නැහැ. අසඤ්ඤ තලය කියලා එකක් දාලා දෙනවා. අබිබු. ඉතින් ඒකට ධාන ලෝක ඉක්මවල අරූප ලෝකයට යනකොට අතර මැද පහුවෙන එකක්. ඉතින් ඒකෙදී බෝධි ස්වාමීන් වහන්සේගේ පොතේ සඳහන් කරලා තියෙනවා බක බ්‍රහ්මයා වගේ ඇත්තෝ ඉඳලා tie කතා කරලා තියෙන ඔය අභිභූ බ්‍රහ්ම ලෝකයක් ගැන ඒක එතකොට රූප බ්‍රහ්ම ලෝක වලට අහු වෙන්නේ නැහැ නැත්නම් අරූප බ්‍රහ්ම ලෝක වලට අහු වෙන්නේ නැහැ අතරමැද අසඤ්ඤ සත්ත්ව වශයෙන් සඳහන් කරලා තියෙනවා ඒකත් මේ රහතන් වහන්සේ වෙනකොට ගිවම් කරලා තියෙන්නේ ඉතින් එතන අපි සුද්ධ කරගන්න තියෙන්නේ මේ රහතන් වහන්සේ සුද්ධ විපස්සක කෙනෙක් උනත් සමත යානික කෙනෙක් වුණත් යුගනද්ද භාවනා කරන කෙනෙක් වුණත් මේ කෙනා කාම ලෝකේ දැනගන්න ඕනේ. රූප ලෝකේ දැනගන්න ඕනේ. මේ කියන අරූප ලෝක දැනගන්න ඕනේ. ඊට පස්සේ මේ කියන අසඤ්ඤ සත්‍ය දැනගන්න ඊට පස්සේ අරූප ලෝක දැනගන්න ඕනේ. ඒ ක්‍රමයට තමයි නිවන් දකින්නේ. ඉතින් ඒ නිසා සාමාන්‍ය මතයක් තියෙනවා. සමත කරන අයට තමයි මේ මේ දේව ලෝක බ්‍රහ්ම ලෝක විශේෂම බ්‍රහ්ම ලෝක අසඤ්ඤ සත්‍යේ සහ අරූප ලෝකේ දකින්න හම්බ වෙන්නේ විස්පස්සන ඇත්තෝ සුෂ්ක විපස්සනා කරන්න නැත්නම් ඒක අදාළ නැහැ තේරෙන්නේ නැහැ කියලා. නමුත් එහෙම දෙයක් ත්‍රිපිටකේ නැහැ. අර විදියට ධ්‍යාන වලට සමවදිමින් ධ්‍යාන ක්‍රීඩා කරමින් වශී කරමින් නොහිටියාට ධ්‍යාන අත්දැකීම මේ එක එක මට්ටම් පහු කරන බව කොයි රහතන් වහන්සේටත් අවශ්‍යයි. ඉතින් ඒ විස්තරෙන් පස්සේ අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අභිභු බ්‍රහ්ම ලෝකයට එහා පැත්තට ගියාම දකින්න හම්බෙන ආකාසානං ඡායතනෙ කියන අරූප ධානය එහෙම නැත්නම් ඒ අරූප ධානයෙන් නොපිරිහි පරිලෝසපත් වුනොත් සම්බන්ධ වෙන අරූපී බ්‍රහ්ම ලෝකේ. ඉතින් මේක හුඟාක් වෙලාවට හුඟාක්ම ගැඹුරු හුඟාක්ම සියුම් දෙයක්. ඒ නිසා සාමාන්‍යයේදී මේ දානය සීලය වගේ කටයුතු කරන සම්ප්‍රදානුකූල බෞද්ධයා ගණන් ගන්නෑ මේවා අපිට හිතන්න බෑ අත්දකින්න බෑ. ඒවා මේ ශාසනේ නෑ. ඒවා ඉන්නේ අහවල් මෛත්‍රී බුද්ධ ශාසනේ තමයි ਸਰුවඥ ශාසනේ තිබ්බා ඉන්දියාවේ එහෙම නැත්නම් ලංකාවේ ඒ ස්වර්ණමය යුගයේ දැන් ඇත්තේ නැහැ කියලා වගේ පැත්තකට දැමීමක් කරනවා. මේ පැත්තකට දැමීම කරන්නේ ගෞරව සම්ප්‍රයුක්ත බයකින්. නමුත් අද වෙනකොට විශාල වශයෙන් පිරිස් භාවනාවට පෙළඹිලා තිනවා. පැවිද්ද විතරක් නෙවෙයි ගිහි උපාසක උපාසිකාවොත් බෞද්ධයෝ විතරක් නෙවෙයි අබෞද්ධයොත්. ඉතින් ඒ නිසා දැන් මේ කතා කරන මේ ආකාසානං ඡායතන අත්දැකීම ධ්‍යානෙ පැත්තකට තියන්න සමත ධ්‍යානෙ අත්දැකීම එච්චරම දුර්ලභාවක් පේන්න නෑ කමඨං සුද්ධ කරනකොට. කවුරුත් වගේ ඒකට සම්බන්ධ වෙලා කතා කරනවා. ඉතින් ඒකෙන් මේ මේ தত্ত্ব කතා කරන ඔක්කොමලා ආකාසානං ඡායතනේ ඉන්නවා. අනිවාර්යයෙන්ම යැත්තෝ මේකෙන් පිරෙන්නේ නැතුව හිටියොත් ආකාසානං චතුර් බ්‍රහ්ම ලෝකෙට යනවා කියන කතාව සාතික කරන්න නෙවෙයි කියන්නේ. මොකද ඒක දෙපැත්තක් තියෙනවා. සමහරව හරි බයයි බැරි වෙලාවත් පිරෙන්නේ නැතුව මේ ආකාසානංචායත් තත්වෙන් පිරෙන්නේ නැතුව බ්‍රහ්ම ලෝකෙට ගියොත් ආය බුද්ධ කල්ප කාලයකට ගොඩ එන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා එයත් මේක ජයග්‍රහණයක් විදිහට නෙවෙයි සලකන්නේ පාරායිනේ තියෙන බොරුවලක් විදියට වගේ. වැටුනොත් ගොඩ ගන්න බෑ. කල්ප ගන්නකට ගොඩ ගන්න බෑ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ කියන එපා අපිට එපා අපි සුද්ධ විපස්සනා කරමු අපිට ධ්‍යාන එපයි කියන මොකද ධ්‍යාන එපා වුණාට අපි මේ ධර්ම දේශනාවෙන් මතු කර ගන්න බලන්නේ ඇත්තටම ওই අත්දැකීම අපි ධ්‍යාන මට්ටමින් නැතුව ඇතුව හෝ නැතුව අත්දකින්නවද නැද්ද කියලා. අත්දකින්නව නම් අපිට හිතා ගන්න පුළුවන් සමත යානිකෝ ගියත් විපස්සනා යානිකෝ ගියත් වශී කරත් නැතත් මේ தত্ত্ব කොහොමදත් බහු කරන්න ඕනේ මාර්ගඵලලාභී විශේෂම රහත් වෙනකොට. ඒ නිසා ආකාසානං ඡායතනය විස්තර කරනකොට ඒකෙදි පෙන්වන්නේ රූප සංඥානං සමතික්කම අපි කියන අපි ගත්ත භාවනාවට ගත්ත අරමුණ තියෙනවානේ. ආනාපානේ හරි ඒකට තියෙන්නේ මේ රූප සංඥාව සමතික්‍රමණය කරනවා. ඊට පස්සේ පටික සංඥාව අත්ංගමණය කරනවා. ඊට පස්සේ මේ මේ නානත් සංඥාව ඉක්මවනවා කියන. ඉතින් මෙන්න මේ වචන ටික ගැඹුරුයි මේ වචන අපි කොච්චරක් අපි දිනදා පරියන්කය කරනකොට අපි දිනදා සක්මන් කරනකොට ලැබෙනවාද කියලා. ඉතින් ඒකෙදි සාමාන්‍ය දේශනාදී ලේසි මේක පරියන්කේදී සම්බන්ධ කරලා දෙන එක මොකද පරියන්කේ සමතේට බරයි. නමුත් ඊටාම සියුම සලකලා බැලුවොත් මේ වගේ තත්වයක් සක්මනේදී ගන්න පුළුවන්. මේ වගේ තත්වයක් තත්මන් දිනකොට ගන්නත් පුළුවන්. මේ වගේ තත්වයක් දානි වළඳනකොට ගන්නත් පුළුවන්. මේ වගේ තත්ත්වයක් පැම්පාස් කරන ගන්න පුළුවන්. අපි ඒක අභියෝගාත්මක වැඩි නිසා අපි ගත්තොත් භාවනා පරියංක භාවනාවකදී වෙන විදිහට කියනවා ඇස් දෙක වහලා චක්කු විඥානයේ චක්කු රූපේ චක්කුප්පසාද කියන කතාව අපි අයින් කරනවා తాවකාලිකව හරියට මේ ඔපරේෂන් කරනකොට තියටර් එකේදී ලෙඩා සීනති කරනවා ඊට පස්සේ ශබ්ද නැත්තනකට යනවා. කනට ශබ්ද ඇහුණත් ගානක් ගන්නෑ. ශබ්ද මටන වෙන්නේ කතා කරන්නේ. කුරුල්ලෝ කෑ ගහනවා. සත්තු කෑ ගහනවා. පොඩි පැටව බල්ලෝ කෑ ගහනවා. පොඩි ළමයි කෑ ගහනවා. ගණන් ගන්න නැතුව ශබ්ද ආයතනය අපි පැත්තකට කරනවා. නාසයෙන් හරි ලේසි අයින් වෙන එක පිසුදු වාතාශ්‍රයයත් තැනකට ගියාම. දිවෙන් අයින් වෙන්න හරි ලේසි මොනවත් කතා කතා කරන්නත් එපා, කණ්ඩත් එපා. ඊට පස්සේ මේ කායට කියනවා භාවනා කර්මස්ථානයක් විදිහට ඕම දඟලන නැතුව මුත්ත තිබ්බා වගේ හිටපන්. ඒ නිසා හොඳට පట్టල කරනවා ඉස්සලාම. පట్టල කරලා මේ කය යත යතවා කායෝ පනිහිතෝ හෝති තත තතානම් පජානාති කියලා යම් යම් ආකාරයකට කය පිහිටලා තියෙන්නේ. යම් යම් ආකාරයකට කය පట్టල වෙන්නේ. අන්නේ පట్టලේ අනුව මානසිකාර්ය පවත්වනවා. ඒ නිසා ඇහැ වහගත්තා වගේ කය පట్టල වාඩි කරනවා. වාඩි කරලා කය දිහා බලන්න. එතකොට මේ කය දැකීම, කයත් සමග විසීම, කයෙහි සිටිය පිහිටවීම, කාගියාසි එවනතන් කායගත සති කියලා බුද්ධ ජනන්සේ සතිපට්ඨාන සූත්‍රයේ බොහෝම ප්‍රසිද්ධව පෙන්වන 14 ආකාරයට මේ කරන්න පුළුවන්. එකක් තමයි හුස්ම. අන්තික ඉරියව්, අන්තික ධාතු මනසිකාරය, අන්තික මලකුණක් හා සම්බන්ධ කරලා බලන එක. ඉතින් මේ වගේ 14 ආකාරයක් තියෙනවා. මේ කොයි එකක හරි සතිය පිහිටියානම් මුලිච්ච වුණා නම් කය අරමුණු වුණා නම් කයෙහි තැම්පත් වීමක් වෙද්ද නැද්ද කියන එක කයෙහි කය දැකීම හිත තැම්පත් කරන සුළු එකක්ද අවසන් සුළු එකක්ද කියන එක යෝගාවචරයට අලුත් දෙයක්. උගදෙනකොට තමන්ගේ කය හිත තැම්පත් වීම කලබලයට කාරණාවක්. මොකද කිසි කෙනෙක් තමන්ගේ කයට කැමති නැහැ. ඔක්කොමලා කැමති කය මේට වැඩිය සුදු පාට වුණා නම්. ඔක්කොමලා කැමති කය ඊට වැඩිය උස්සුණා නම්. මීට වැඩිය පුරුෂ ශක්තිය, පුරුෂ ධාමයේ, පුරුෂ බලයේ සහිතව හම්බුනා නම් කැමති. එක්කෙකුට ඔක්කත් ඒ හම්බ දෙ ලැබිලා නැහැ. ඒ නිසා හැම කෙනාම ඉන්නේ කය ගැන හිතනකොටම අව탁සේරු කරලා. ඒක තවත් අප්සෙට් කරනවා. තවත් අවුල් කරනවා තට්ටේ ගහලා සිවුරක් පරවපුවා. ඒ තට්ටේ ගාලා සිවුරක් පරවපුවාම අර වැව් මැද තියෙන යාපනේ යනකොට ගස් දිරපුවා. ඒව තමයි බුදුචන්නාංශ අනුකමේ මේ පෙන්නන්නේ දිරච්ච ගහක් වගේ නහර පෑදිච්ච දිරච්ච ගහක් බාටපත් කරනවා. ඉතින් එහෙව් කයකට හිත තියලා එහි අබරමණය කිරීම, එහි හිත සමාහිත කිරීම, ඒකාග්‍ර කිරීම, ඒකෝදි භාවයටපත් කරනවා කියන එක ඔක්කොටම කරන්න බෑ. කොහොමද කියනවා කරන්න බෑ. නමුත් ਸਰවඥයන් කියන කලියුත් එච්චරයි. ඔබට ඒගොඩට යන්න ඕනේ නම් කායනුපස්සනාව මේ කය පිළිබඳව ප්‍රමෝදයක් ප්‍රීතියක් සති සම්පජඤ්ඤයක් පස්සද්ධියක් සුඛයක් ලබන්න ඕනේ. ඉතින් අද ලෝකේ හදලා තියෙන එකෙන් සම්පූර්ණයෙන් ඉවත් කරන්න. ගෑනු කෙනෙක් ගෑනුගේ ශරීරය දිහා බල භාවනා කරන වෙනුවට පිරිමි කයක් දිහා බලන්න ආසාව වෙනවා. පිරිමි කෙනෙක් තමන්ගේ කය හිත පාත්තන වෙනකොට ගෑනු කයකට කැමති. ඒ නිසා පොඩ්ඩක් පිටපොට පන්නලා මේක තියෙන නිසා අපි නලු නෙලියන්න කැමති, ගායකයන්ට කැමති, ජාතික වීරයන්ට කැමති ගෑනුන්ට කැමැති පිරිමි. මේ විදිහට මේ තමන්ගේ කයට වෛර කිරීම තමයි අද තියෙන ඥානෙ. අද තියෙන තාක්ෂණය. අද තියෙන යටිතල පහසුකම්. අද තියෙන අනාගත සැලසුම්. ඉතින් මේ ඔක්කොම කරදී බුදුරජාණන්සේ තනි හමුදාවක් වගේ පෙන්වනවා. ඔබ කවදා හරි මේ ලැබිච්ච manussත්ත්ව ප්‍රතිලාභේ මේ දුර්ලභ manussත්ත්ව භාවයේ තේරුම් ගත දවසේ ඔබට තේරෙයි ඔබ දැන්වත් අඩු ගන්න ගියාත්ම පින් කරලා ලැබු manussත්ත්ව භාවයට මේ මේ නම්බු කරපන් අභිරමණය කරපන් මේක පන්නලා සක්විත රජ වෙන්න හිතාවි ඇමතිවරු වෙන්න හිතාවි ගෑනු වෙන්න හිතාවි රූප සුන්දරය සුන්දරිකාව වෙන්න හිතාවි එතකන් උඹ කක්ක තමයි කක්ක වලක ඉන්නේ ඒ නිසා කය ඉතින් කවදා හරි නිර්ආමිෂ ප්‍රීතියක් ඇති කෙන අහිංසකයට එහෙම නැත්තම් කියනවනම් නිහතමානී මනුස්සයර වෙන ඉතින් කයෙහි හිත පාත්තන ඉතර අභිරමණයක් කරන්න බැරි වුණත් වෛර කරන්න දෙයක් නැහැ කියලා හිතියයි කියලා හිතමු හතර ඉරියව්වේම හිත පිහිටවන්න පුළුවන් වුණාට පස්සේ එයාට මේ කාය අරමුණු කරගෙන කාමච්ඡන්දේ පහළ නොවන වෙලාවක් එනවනම් ද්වේෂය පහළ නොවන වෙලාවක් එනවනම් නිින්ද නෑ මං ඉන්නේ අවදියෙන් කියලා දන්න වෙලාවක් එනවනම් කය මෙතන තියෙන දැන් කය මිස අතීත අනාගත කය නෙවෙයි කියලා දන්නවනම් මේ කයේ හිත පිහිටවීම නිසා මට නිසකවම නිවන් ගැවෙන්න පුළුවන් කියලා සැක පහල කරා නම් අපි කියනවා පළවෙනි ධානය කියලා. ඒක ලැබෙනකොට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච කියන නීවරණ පහ නැහැ. මොකද කයේ තියෙන තමන්ගේ කයේ හිත පිහිටීමේ ඇතිවෙනේ උදාරත්වයේ තුල පිරිච්ච ගතිය තුල සම්පත්‍ති කර ගතිය තුල නීවරණ ධර්ම යටපත් වෙනවා. ඒ වගේම කයටම හිත නංවන විතක්කේ පහළ වෙනවා. මොන ආකාරයෙන් තිබ්බත් මොන ඉරියව්වෙන් තිබ්බත් හිත නංවන්නේ කයට. එතකොට ඒ ඒ ඉරියව් අතර වෙනස ඒ ඒ වෙලාවෙක හිතට කියනලා දෙනවා. මම දැන් හිටගෙන නෙවෙයි ඉඳගෙන ඉන්නේ. හිටගත්තට පස්සේ කියනවා මම දැන් ඉඳගෙන නෙවෙයි හිටගෙන ඉන්නේ. මේකට කියනවා විචාර බුද්ධිය කියලා. එතකොට මේ විතක්ක ਵਿਚාර දෙක ආවනම් සතුටක් ඇති වෙනවා මොන ඉරියව් වේටියත් ඉරියව් දාන්න. ඒක තමයි සතුට කියලා කියන්නේ. ඒක තමයි ප්‍රීතිය කියලා කියන්නේ. ඒ ප්‍රීතිය එනකොට ඉඳුන් හිතුම් පහසුකම කියන සුඛ එනවා. වෙන විදිහකට කියනවා හුස්ම වගේ නැත්නම් ආස්වාසේ විතර ආස්වාද ජනක දෙයක් මුළු ලෝකෙම නැහැ. මොකද ඒක නොමිලේ ලැබෙන්නේ. ඕන වෙලාවක පටන් ගන්න පුළුවන්. පටන් අරගෙන ආස්වාසය ආස්වාදයක් වෙච්ච දවසේ හැම හුස්මක්ම මේ පුද්ගලයා නිරෝගී කරනවා. ඒ හුස්ම කෙලසෙන්නේත් නැහැ. ඒකට කියනවා ඒ ගන්න වාතය විජන වාතේ කවුරුත් ප්‍රසවාස කරපු වාතයක්වත් හඩු ගඳක්වත් නෙවෙයි. ඒතර යට තියෙනවා මේක නැතුව මේ නගර වලට වෙලා රාජධානි වලට වෙලා බින්ගෝල රින්ගන කාමර වලට වෙලා මේ උරණ වාතේ නිසා මිනිස්සු ඔක්කොම ලෙඩ වෙලා තියෙනවා. ඔක්කොම නගරයට කැමති. රාජධානියට කැමති. ඒ කූඩු වෙන්න කැමති. ඒ කූඩු වෙච්ච ගමන් විජන වාතේ නැහැ. තියෙන්නේ Taman විසින්ම ප්‍රසවාස කරන ලද වාතේ. එහෙනම් කාගේ පසපැත්තෙන් පිට වෙච්ච වාතේ. එහෙනම් කටෙන් පිට වෙච්ච වාතේ නැත්නම් නහයෙන් පිට වෙච්ච වාතේ. මේක තමයි සාපේ. තාක්ෂණයෙන් අද කරලා තියෙනවා. ඒ වෙනුවට බුදුසසුන කියන මේ වනයේට ආපුවාම විජනවාදී. අපිට හම්බෙන ගස් කොළන් එක ගත කරන ජීවිතය. ඉතින් මේ විජනවාතයේ තියෙන වටිනාකම එහෙම නැත්නම් ආස්වාස්වාසයේ සිහියෙන් කිරීමේ වටිනාකම තේරෙන්නේ මේ රහතන් වහන්සේ නමකට විතරයි. අනිත ඔක්කොම හිතනවා මේක නම් ඉතින් නිකන් හම්බෙන හුලන්නේ. ඊට වෙඩි කොච්චර නරකද කානිවල් එකක් බලන එක. කොච්චර ලස්සන චිත්‍රපට ශාලාවක ඉන්න එක. කොච්චර ලස්සනද කටුකේකට ගිහිල්ලා බල බල ඉන්නේ කියලා ඒ ඒ දේවල් හොයනවා. කොයි වෙලාවක හරි යෝගාවචර තියෙනොත් මේ හුස්ම ටික ආස්වාසේ ආස්වාදයක් කරගත්ත දවසේ සුඛයක් ලැබෙනවා. ඒකට කියනවා ඉඳුන් හිටුම් පහසුකම මේක බ්‍රහ්ම සුඛේ. එතකොට යාගේ හිත ඒකාග්‍ර වෙනවා මේක තියාගන්නේ මම මෙච්චකල් හෙව්වේ කියලා. මේ වර්තමාන චිත්තක්ෂණේ ඉක්මවලානේ හෙව්වේ වර්තමාන චිත්තක්ෂණේ හිටියානම් සියලු සැප සම්පත් එහෙම නැත්නම් සියලු සාසනික සම්පත් ලැබෙනවා. ඉතින් ඒක තමයි ධානයක් තියෙනකොට විපස්සනා හෝ වේවා සමත වේවා තමට දැනෙන දේ මේ තියෙන දේෙන් උපරිම සතුටේ ඉන්නේ. මොනම දෙයක් හරි ප්‍රාර්ථනා කරනවා කියලා කියන්නේ මේ තියෙන චිත්තක්ෂණයට වසුරු හෙලනවා කියන එක. චින චිත්තක්ෂණේ උඩ läගලා ඒකවල වසුරු හෙලනවා. වසුරු හෙලන්නේ නැතු මේ ඉන්න වෙලාව ගන්න පුළුවන් නම් ඒකට හොඳම ආදර්ශය තමයි මේ පූසයි කොළු පැටියයි. උන් ඉන්නේ කොයි වෙලාවයි සැපතේ. ඌ ඉන්නේ කොයි පොඩි එකක් දිහා බලන්න කුපුසෙත් දිහා බලන්න කොයි වෙලාවෙ මොන ඉරියව් හිටියත් සැපතේ. ඒ නිසා මේ දෙගොන්න ඒ දෙන්නම බුදු වෙලා කියලා මට හිතෙනවා. මිනිස්සු ඒකට කැමති නැහැ. මිනිස්සු කැමති මේ සැප වාහන යාන වාහන වල ඉඳගෙන සැප ලබන්න. ඉතින් ඒකට එයාට අර මේ මේ කාම ලෝකයේ ආශාව තියෙන තාක්කල් මේ රූප ධානයක් මේ කයේ වර්තමාන මොහොතේ සැපතක් ලැබෙන්නේ නැහැ. ඉතින් මෙහෙම ලැබුවට පස්සේ වුණත් අපි කියන ශේක පුද්ගලයෙක් වශයෙන් හෝ ආර්ය පුද්ගලයෙක් වශයෙන් සරුවචනසේ සඳහන් කරලා තියෙනවා. ඒකේ නා මේ මම කාම ලෝකේ නෑ දැන් මම රූප ලෝකේ ඉන්නේ. මට අරමුණේ හිත තියාගෙන ඉන්න පුළුවන්. මට නිර්ආමිෂ සුඛයක් තියෙනවා. මට නීවරණ නෑ. මට ධානාංග තියෙනවා කියලා මෙයාට මේක පිළිබඳව මාන්නයක් එන්න ඉඩ තියෙනවා. තෘෂ්ණාවක් එන්න ඉඩ තියෙනවා. දෘෂ්ටියක් එන්න ඉඩ තියෙනවා. ඒ තණ්හාමාන දිට්ටි සහිතව පළවෙනි ධ්‍යානය ලැබුවා රූප ධ්‍යානයක් ලැබුවා කියලා හිතන කෙනා ਸਰුවචන්සේ සඳහන් කරලා තියෙනවා. ඒ මාන්නේ නිසා මෙයා අනුන් පහත් කරලා තමන් උසස් කරලා සලකන අත්ත්ුක්කංශන පරවම්බන එන්න තියෙනවා. මේ අත්ත්ුක්කංශන පරවම්බන කවදාකවත් නිවනට හේතු වෙන්නේ නැහැ. ඒක නිසා මේ ධ්‍යාන ලැබුවට ධ්‍යානයේ පිළිබඳ ඉන ආඩම්බරේ ධ්‍යාන පිළිබඳව එක මමයි ලැබුවේ මේක මගේ ධ්‍යාන එක පළවෙනි ධ්‍යාන කී කියා ඒ ගන්න දෘෂ්ටි එහෙම නැත්නම් ඒක පිළිබඳ තණ්හාව අනිවාර්යයෙන් මේ පුද්ගලයා දොඩමලු කරනවා. මෙයා කතන්දර හදවනවා. මෙයා වල්මත් කරනවා. මෙයා ප්‍රපංච කරනවා. අන්නේ ප්‍රපංච කරවීම ධානයේ කඩන සුළුයි. ධානයේ නිසා ප්‍රපංච කිරීම ධානයේ කඩන සුළුයි. ඉතින් ඒක ඒකේ නාර තේරෙන්නේ නැහැ. ඒක කියන්නේ යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. යම් යම් ආකාරයට මේ ප්‍රපංච ධානය පිළිබඳ මඤ්ඤනා කරනවා, කතන්දර ගොතනවා නම්, අන්ධහැර පානවා නම්, විහිල් ගහනවා නම් ප්‍රපංච කරන ඒකම ධානය කඩලා දානවා. ඉතින් ඒක කියනවා කටුසය කරේ රත්තරම් බැඳා වගේ කියලා. එයාට ඒක ලැබපු ධානයට අනුව ගැලපෙන්න ඉන්න දන්නේ නැහැ. ඉතින් ඒ නිසා එයාගේ ක්‍රියාවලිය ධානයේ පිටේන සුළුයි. ඉතින් සප්පුරුෂ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා ඒ පුද්ගලයා මේ ධානයක් ලැබලා මම ඒක පිළිබඳව ආඩම්බර වෙනවා මේක මගේ මේක මගේ ආත්මේ කියනවනම් ධානය ළඟට එනකම්ම සරුවචනන්සේ ඒ කෙනාට කියනවා සීලවන්ත ගුණවන්තයාට නම් අසප්පුරුෂයයි කියලාම කියනවා. ධ්‍යාන ලැබුවට පස්සේ අසප්පුරුෂයයි කියලා කියන්නේ නැහැ. මේ ධ්‍යාන ලාභේ නමුත් මෝඩයා නොකිය කියනවා. ඒ මොකද එයා ලැබපු ධ්‍යානය ගැන කයිවාරු ගහන්න ගිහිල්ලා ධ්‍යානෙ කෙලස ගන්න. ඒක ලෝකේ අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. ඒ මුදල් පාවිච්චි කරන්නත් බැරි වෙනසකට මුදල් දීපු ගමන් මිසක් කෙලසෙනවා. නම්බුවක් දෙන්න ලබන්න බැරි කෙනෙකුට නම්බුවක් දීපු ගමන් කෙලසෙනවා. ඒක නිකන් උණ බටේක බට ගහක බට ගහක උණ ගහක මල් පිපුණා වාගේ කියලා තියෙනවා. එහෙම නැත්නම් කොටලු දෙනක් ගැප් ගත්තා වාගේ කියලා තියෙනවා. ඒ කොයි ගහෙත් කෙසෙල් ගහේ ඇති ඔත්තරේ තියෙන ගස්වල, තචසාර තියෙන ගස්වල මල් පිපුණොත් ගහ ඉවරයි. ඒ නිසා අද වෙලා තියෙන්නේ එහෙම ලාභ සත්කාර සම්මාන සිලෝක හසුරවන්න බැරි අමනයන් අතර ලාභ සත්කාර සම්මාන සිලෝක හම්බෙලා පුපුරලා නැහින වෙලාවක්. ඉතින් ඒක නිසා ඒකේන ඒකෙම පිටිනවා. ඒ පිරියෙන් නැති වෙන්න බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. පිරියෙන් නැති වෙන්න මේ බණ කියන්නේ ඒව පිළිබඳ කටමැත දොඩවන්න එපා. ඒව ගැන කියා පාන්න යන්න එපා. ඒව මමේ කියන්න එපා, මගේ කියන්න එපා. කිව්වොත් කතන්දර ගොතනවා. කිව්වොත් මඤ්ඤණා කරනවා. කිව්වොත් පටලැවෙනවා. ඒ පටලැවීමම අර ධ්‍යාන සුඛේ නැති කරනවා. ඊට පස්සේ මේ ඊට ඇතර මේ ඒ රූප ධ්‍යාන වලින් පිරියෙන්නේ නැතුව ඉන්නවයි කියලා කියන්නේ මඤ්ඤණා නොකර මේක නාගමාණිකයක් රකින්න නායක වගේ තමන්ගේ ගුණේ රැකගෙන ඉන්නවා. අඟවන්නේවත් නැහැ කාටවත්. ඒක තමයි තේරවාදී කියන්නේ. ඉතින් අන්නේ මේ හිටියානම් මේ මඤ්ඤණා නොකර ඒ කෙනාට ධ්‍යාන සුඛය අන්තිම මරණයෙන් පස්සේ බ්‍රහ්ම සුඛයක් වෙන්න පුළුවන්. හැබැයි සමහරු බයයි මේකට. සමහර ජන මේ බ්‍රහ්ම ලෝකෙට ගියාම සමහර බ්‍රහ්මයන්ට පුළුවන් මෙලෝ දකින්න හැබැයි අප්පිරියයි ඒගොල්ලෝ. ඒක හරියට මේ කසල ගොඩක් දිහා බලනකොට තමයි මේ ලෝකේ දැකීම. මොන ඔක්කොමලා අත්තට්ට පඤ්ඤානේ. ඔක්කොමලා තමන්ගේ කුට්ටිය කඩා ගන්න හදන එක බ්‍රහ්මයන්ට පේන්නේ අසුචි විදියට. ඒ නිසා බ්‍රහ්මය මේ ලෝකෙට ආවට කවදාකවත් මනුස්සකේ ක්‍රියාවලියක් අගය කරන්නේ නැහැ. අගය කරන්නේ මොකද ඒ කට්ටියට පේනවා මනුස්සයා මේ මෙහෙ වෙන්නේ මොකේදද කියලා. න්‍යාය පත්‍රේ පේනවා. න්‍යාය පත්‍රේ කක්කා. න්‍යාය පත්‍රේ නැති එකෙක්වත් ලෝකේ නැහැ. ඉතින් ඒක නිසා තියෙනවා සමහර විටක බ්‍රහ්මය බලනවයි කියලාත් කියනවා මේ ලෝකේ. යේ සත්ත සත්තා දේවා උලාරා තම්මා විමානා අබිනික්කමිත්වා නීලං නමස්සන්ති පසන්න චිත්තෝ කීනාසවෝ ගන්නති පංසුකූලං යෝගේ බ්‍රහ්මරාජෝ 500 700ක් තම තමන්ගේ විමානවල ඉහළට ඉහළට ඇවිල්ලා මේ ලෝකෙදී ආ බලනකොට දැක්කේ ක්ෂීනාශ්‍රයන් වහන්සේ නමක් පාංශකූල රෙද්දක් ගන්නවා කිසිම යටි අදහසක් නැහැ මලමිනියක් පෙරලා ඒකේ තියෙන පණුව ගසලා දාලා කෝටුවකට දාපටලා පංශකූලයක් ගන්නවා. නීල කියන මහරතන් වහන්සේ නිවන් දැකලා ඉවරයි. ඇයි මේ මේ කීය පූජා කරන ලස්සන ලස්සන සිවුරු වෙනුවට ඇයි මේ පංශකූලයක් ගන්නෙ? මොනම දෙයියෙකුට බ්‍රහ්මයට මොකාටවත් හොයාගන්න බෑ කාරණාව. එතකොට දෙයියෝ වඳිනවා. ඊට පස්සේ මේක ගිහිල්ලා වතුර කඩක බැඳලා දවස් 7ක් විතර වෙදිලා යන්න ඇරලා මේ රතන් වංශය ඇවිල්ලා පයින් පාගලා බිනි කළා හොදලා දානවා. හොදලා ඒකේ දිරච්ච කෑලි අයින් කරලා කඩ කපලා මහනකොට, පඳුපෝනකොට, නූල් ගහනකොට, පප්ප බින්දු තියෙනකොට හත්සරයක් වඳිනවලු. මේ රහතන් වහන්සේ නමක්, චීනාශ්‍රමෙන් වහන්සේ නමක් මේ දුතාංග රකින්න. මොනම කෙනෙකුට පෙන්වන්න නෙවෙයි කරන්නේ. ඉතින් ඒ වගේ බ්‍රහ්මියෝ ඉන්නවා. නමුත් සාමාන්‍ය බ්‍රහ්මියෝ දෙවියෙක් නම් මිනිස්සෙක්ගේ කිට්ටුවට ගව් තුනක් දුර ඉන්න ඇතුළු. හඩු ගඳ. වෙන මොකක්වත් නැහැ. සිංහලෙන් කියන හඩු ගඳ. මිනිස්සයා කියන්නේ ඒ තරම ගඳ ගන්න જાතියක්. ඉතින් සක්‍රදේ වෙන්නේ අන්තිමන සරුවචනාංශේ විරද වුණාට පස්සේ ඇවිල්ලා මේ කෙලපඩිකම උළු උඩ තියාගෙන ගියා. ඒතර සරුවචනාංශේ කතා කරලා හල් තිනවා මේ සක්‍රයෝ දිවියෝ මේ මිනිස්සයන්ගේ ගව් හතක් මේ ගව් තුනක් දුරට ඉන්නේ ගඳයි නේද උඹේ මොකද්ද කරන්නේ කියලා. ඒක කියලා දෙනවා ඔබ වහන්සේට උපස්ථාන කරන්න හම්බෙනවා නම් ඊට වෙඩිය පිනක් නැහැ කියලා. ඒකේ ක්ෂීනාශ්‍රයන් වහන්සේලාට විශේෂයෙන්ම න්‍යායපත්‍රයක් නැති මිනිස්සයාට දෙයියෝ වඳිනවා. බ්‍රහ්මේ වඳිනවා. න්‍යායපත්‍රයක් ඇති මිනිස්සයා තමයි මේ ලෝකේ වඳින්නේ. ඒක ඒක කක්කා. ඒ න්‍යායපත්‍රය කියන්නේ අත්හට්ට පඤ්ඤා. කාර්යය කියන තුරු කාගෙත් ඇවටිලි. ඉතින් rahat වෙනකොට වෙන්නේ න්‍යායපත්‍රය නැති වෙනවා. සද්ධාව නැති වෙනවා. කෘතඥතාවය නැති වෙනවා. කෘතඥතාවය සහ සද්ධාව තියෙනකොට න්‍යායපත්‍යක් තියෙන කෙනා ගා විතරයි. සාසන් වාදීට කවුරු ගැන සද්දා කරන්නේ? උනාචි අද්දකලානේ තියෙන්නේ. ඉතින් ඒ අද්දකින මට්ටමට යන්නේ ඉස්සලා මේ ධ්‍යාන රූප ධ්‍යාන ලැබලම මඤ්ඤණා කරන්න ගත්තොත් අසප්පුරිසයි. ඒක ගිය පාර ධර්ම දේශනාවට සම්බන්ධ. ඊට පස්සේ මේ අබිබූ කියන මේ අබිබූ කියන මේ අසඤ්ඤතලයේ ඉක්මවලත් ඊගාවට හම්බෙන ආකාසානංචායතනෙ. ආකාසානංචායතනෙ කියලා කියන්නේ අර කයෙහි ගත්ත නිමිත්ත ආස්වාස් ප්‍රසවාසේ ඉඳගෙන ඉන්න බව පිම්බීම ඇකිලිම කියන එක ඒ රූප සංඥාව සමතික්‍රමණය කරනවා. දැනෙන්නේ ඊට ඉස්සරලා මේ රූපයක් තියෙනවා ආස්වාස් ප්‍රස්වාස රූපේ කය පොළවේ හැප්පිලා තියෙන බව හිතේ ඇඳිලා තියෙන රූපේ මේ රූපය නැත්නම් මේ ආස්වාස් ප්‍රස්වාස රූපය ක්‍රමයෙන් රූප සංඥාවක් බවට පත්වීම තමයි භාවනාවේ මුල් කාලෙදී සිද්ධ වෙන්නේ. යෝගාවචරයට තේරෙන්නේ ඇත් දෙක වහගත්තට පස්සේ හුස්ම තියෙනවා කියන හැඟීමෙන් තමයි බලන්නේ. ඕලාරික හුස්ම. ඊට පස්සේ මේ හුස්ම ඕලාරික භවයේ ඉඳගෙන මුල මෙහෙමයි අග මෙහෙමයි කියලා බලනකොට පේනවා හුස්ම ඇති නැති තත්ත්වකින් තමයි හුස්ම පටන් අරගන්නේ. ඊට පස්සේ හු නාස්පුඩු පුරවාගෙන ගිහිලා ආය ඇති නැති කොල්මන් තත්ත්වෙන් ඉවර වෙනවා. පහුවෙනකොට පහුවෙනකොට හොල්මන් තත්ත්වය වැඩි වෙනවා නාස්පුඩු පුරවාගෙන තත්ත්වය අඩු වෙනවා. එතකොට හුස්ම කියන්නේ හොල්මනක්ද සංඥාවක්ද හිතලුවක්ද එනත ඇත්තටම හුස්ම තියනවද කියන එක යෝගාවචරයට දැනගන්න බැරි තත්ත්වය භාවනාවේදී කට්ටියට අංජබජල් වුණාට බුදුජානන්සේ මතක් කරන්නේ දැන් ආස්වාස් ප්‍රසවාස රූපය ආස්වාස් ප්‍රසවාස රූප සංඥාවක් බාටපත් වෙනවා. ඔය ටික විස්තර වෙනවා නම් භාවනා කරනකොට ඒ ටික දැනගෙන මේක විස්තර කරන්න පුළුවන් නම් ඉතින් මාර්ගඵල ඥානී ලාභියෙක්ම වෙන්න ඕනේ. එහෙම නැත්නම් කවුරුත් කියන්නේ ඉස්සර කියන ලස්සන තිබුණ ආනපනෙ නොපෙනී ගියා. හිත තෝන්තු වුණා. හරි කම්මැලි හිතුණා. එපා වුණා. නිදිමතාව. තමල ගහලා යන්න හිතුණා කියලා කියනවා මිස මේ ආස්වාද ප්‍රසආස රූපය මම ක්‍රමයෙන් රූප සංඥාවක් බඩපත් වුණා කියලා දකින්න බැරි. අපි ඒ තරම්ම නිච්ච සංඥාවෙන් ඉන්නේ. අපි අර අරමුණු කරගත්තා කෙලෙස් නිවාරණය කිරීම සඳහා අරමුණු කරගත්ත රූපය වෙනස් වෙයි කියලා හිතන්නේ නැහැ. වෙනස් වුණා නම් ඒක අභියෝගයක් විදිහට සලකනවා. වෙනස් වුණා නම් ඒක ඉච්ඡා බංගත්වයට සලකනවා. Taman tempat කරපු නිදාහනේ හොරු අරගෙනවා. එහෙම නැත්නම් රත්තරන් tempat කරා ඒක අඟුරු වෙලා. එතකොට මේ මනුස්සයා ඉච්ඡා බංගත්වයකට එනවනේ. මේ මගේ නිදාහනේනේ. ඒ මේ කය කියලා ගත්ත රූපය කියලා ගත්ත කර්ජ කය බලානින්දදීම සංඥාවක් බාටපත් වෙනවා. ඊට පස්සේ යාට පේනවා මේ තියෙනවයි කිව්වා සංඥාවක්, නැති උනායි කිව්වා සංඥාවක්, මනාප උනත් සංඥාවක්, අමනාප උනත් සංඥාවක්, රුචි උනත් සංඥාවක්, අරුචි උනත් සංඥාවක්. මේ සංඥාවකට නෙමෙයි රණ්ඩුව. දැකප හීනෙකට නෙමෙයි රණ්ඩුව. එහෙම නැත්නම් මේ මිරිඟුවකට නෙමේ සංඥා රණ්ඩුව මේ ලීලාවකට නෙමේ රණ්ඩුව ලතාවකට නෙමේ රණ්ඩුව ඇති දෙයකට නෙවෙයි කියලා මේ රූප පිළිබඳව නම් මනාපමනාවදී උනට කමන්නේ මේ රූප සංඥා පිළිබඳව මොනවට රූපමනාපමනාප කියලා රූප සංඥාන සමතික්කම්ම. ඒක ඉක්මවනවා. ඉක්මවනකොට පටික සංඥාව කියලා එකක් තියෙනවා. ඒ රූප පිළිබඳ මේක උනා හොඳයි, උනා නරකයි, මේක මංගලයි, මේක දුමංගලයි, මේක හොඳයි, මේක නරකයි කියලා අපේ හිත නිතරම මතුවෙන මතුවෙන රූපෙට ප්‍රතික්‍රියාවක් කරනවා. ප්‍රතික්‍රියා නොකරන කොටසක් තියෙනවා. ඒක මේකට අදාළ නැහැ. අපි පේන හොඳ නරක රූපවලට හිතින් ආරූඪ කිරීමක් කරනවා. මේක හොඳ වෙලාවක්, මේක නරක වෙලාවක්, මේක මංගලයි, මේක දුමංගලයි. මේක මනාපයි, මේක අමනාපයි කියලා ඒ රූපෙට මේ කරන ආරූඪය පටිඝ සංඥා විදිහේ නාමකරණයේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඕනම ලෝකේ තියෙන රූපයක් අපි නාම කරන්නේ ඛණ්ඩෝනාවට විතරයි. මේ විදිහට නම් කරපු රූප වලින් විතරයි දුක ඇවිල්ලා තියෙන්නේ අපට. නිසා මේ නාමකරණය බුදුජානසේ නම් කරන්නේ පටිග සංඥා කියන්නේ පටිගය කියලා කියන්නේ බද්ධ වෛරයට නම. මෙතන එහෙම නෙවෙයි කියන්නේ. දකින් දකින් රූප වලින් කොටසක් අරගෙන මේක මගේ කියා ගන්නවා. නැත්නම් මේක මගේ හතුර කර ගන්නවා. එහෙම නැත්නම් කොහොම හරි ඒකත් එක්ක සම්බන්ධයක් ඇති කර ගන්නවා. හිතෙන්. ඒකට කියන්නේ පටික සංඥා. ඒකත් ඉක්මවනවා. එයාට තේරෙනවා මම මේ අල්ල බදා ගත්තට මේ හුලං අල්ලන්න හදනවා වගේ ඒ මම ඒක ඇල්ලන්න හැදුවට ඒක මං ගැන කිසිම හැඟීමක් නැහැ. ඉතින් මොකට මේ මේ මේ මං පිළිබඳ කැමති නැති කෙල්ලෙක් පිළිබඳව සරුවචන්තේ සඳහන් කරනවා. එක මිනිසෙක් කියනලු මං කන්නේත් නැහැ, බොන්නේත් නැහැ, මැරෙනවා. මට ජනපද කල්යාණ ඕනයි කියලා. ඉතින් ඒ දන්න කියන ආදරය කරන කෙනෙක් අහනලු කොහෙද ඉන්නේ? ඒක මං දන්නේ නැහැ. උසද දන්නේ නැහැ. කොටද දන්නේ නැහැ. කළුද දන්නේ නැහැ. සුදුද දන්නේ නැහැ. හැබැයි මට ජනපද කල්යාණ. නැත්තම් මං කන්නේත් නැහැ, බොන්නේත් නැහැ කියලා මැරෙන්න හදනවා. අන්න ඒ වගේ තමයි කියනවා මේ මිනිසයා කියන සතා. කවදාකවත් දැකලා නැහැ ප්‍රകൃතිය මොකද්ද කියලා. යහපත් දේ. එයා කවුද උගන්වපු දෙයක් පිටිපස්සේ එළවනවා. ඉතින් ඒ නිසා ඒක නොලැබෙනකොට පටිගයක් ඇති කරනවා. ලැබෙනකොට මනප මේ මොකක්ද මේ ලැබිලා තියෙන්නේ? සංඥාවක්. අම්මලා තාත්තලා ඔලුවට දාපු එකක්. ආණ්ඩුව අපේ ඔලුවට දාපු එකක්. පන්ති කාමරේ අපේ ඔලුවට දාපු එකක්. අපි එනකොට ඌ අරගෙන ආවේ නැහැ. ඒකත් එක්ක ගැටෙන එක ප්‍රතික්‍රියා කරන එක තමයි මානවය කියන්නේ. ගස්කොලන් වල ඒක නැහැ. ගස් කොළන් වල ඒක නෑ. ඒක නිසා කටුකුරුන් දේශාංශ කියනවා මට ඊර්ෂ්‍යා හිතනවා මේ ගස් වලට මුළු જાතියත් බෝ කරනවා අනුවර්තනයේ විමුක්ත වෙනවා පරිසරයට අනුව කවදාකවත් ගැටුමක් නෑ. ඒ කැලේ කපන්නම ඒ ගහේම අත්තක් කපල පොරොමිට ගහලා ඒ පොරවෙන් ගහ කැපුවත් ගහක් නැහැ කවදාවත් උද්ඝෝෂණ කරන්නේ. කවුරු රැවිලා පොහොර ටිකක් දැම්මයි කියලා ආ බොහොම ස්තුති කියලා ඔලුවත ගන්නෙත් නැහැ. මේ ගස්වල තියෙනවා ප්‍රාණයක් ඒක ජීවී ප්‍රාණයක් ඒක ජීවී ප්‍රාණය ඔය සියල්ල වාසියට ගන්නවා කිසිම එකක් එක්ක ගැටුමක් ඇති කරගන්නේ නිකන් හරියට කියනවා මිනිස්සෙක් මේ එහෙම හැංගීමක් නැතුව ඉන්න යකා නිකන් ගහක් ගලක් වාගේ මොනවා කෙරුවත් උගෙන් වැඩක් නැහැ කියලා. නමුත් බුදුහාමර කියන්නේ ඒකට එතෙන් තමයි යන්න කියලා කියන්නේ. ආන්නේ විතර මේ පටිග සංඥාව ඉක්මවනවායි කියලා කියන්නේ මට රූප නොපෙනී ගියත් හොඳයි. නැවත රූප පේනවන හොඳයි. පේන්නේත් සංඥාවක් නැති වෙන්නේ සංඥාවක්. ඒ නිසා පේන නොපෙන දේවල් වලට මේ වලිගෙ තද කරගෙන පුම්බගෙන ප්‍රතික්‍රියා කරන වෙනවට කියන පටික සංඥාව කියන්නේ. එතකොට අර රූපේ ගෙවීම අබිරමණය කරනවා නම් නැත්නම් රූප සංඥා ගෙවීම ලෑස්තිලා යනවා නම් ඒ කිනා තුල රූප සංඥාව ගෙවි ගියයි කියලා පශ්චාත්තාවපයක් හෝ තනිකන් දෝෂයක් හෝ නැත්නම් මේ ගෙවිච්ච සංඥා නැවත ආවයි කියලා කරදරයක් හෝ ගැටුමක් නැහැ. ඒක තමයි අපි මෙතන සඳහන් කරන්නේ පොතේ හැටියට ආකාසානං ඡායතනට එළඹ වාසය කරනවා කියන. යම් අරමුණක් අරගෙන හිත ඒකාග්‍ර කරාද යම් රූපාරම්මණයක් අරගෙන සතිය වැඩුවද යම් රූපාරම්මණයක් පතු කරගෙන සමතයක් ඇති කරගත්තද ඒ ධානය ඇති කරන්න නැත්නම් සමතය ඇති කරන්න එහෙම නැත්නම් සතිය ඇති කරන්න භාවනා කරන්න මුල් වෙච්ච රූපය දැක දැක දන දන ගෙවෙනවා ගෙවෙනකොට තනිකන් දෝෂයක් දෙන්නේ නැත්තම් ගෙවිච්ච රූපේ ආයෙ ඇති කරගන්න අදහසෙන් හයියෙන් හුස්ම ගන්නවද හයියෙන් බඩ පුම්බනවද නැත්තම් නින්දර වැටෙනවද නැත්තම් සලුවක සාදාලා නැගිටලා යනවද ඉතින් භාවනා යෝගාවචරයෙන් ඔක්කොමලා ওই ටිකට තමයි වැටෙන්නේ රූපේ ගිවම් කරගෙන ගවම් කරන එනකොට යාහට මේ බංකොලොත් වුණා වගේ තමයි තේරෙන්නේ ඒ කියන්නේ අර ආකාසානං ඡායතනෙ කියන මේ රූප නැති තැනක් තියෙනවා ඒ තැනත් මොනවදෝ තියෙනවා. නිදර්ශනයක් වශයෙන් කියනවා අපි වීදුරුවකට භාගයක් වතුර පුරලා <clears throat> මේකේ භාගයක් පිරලා තියෙනවා කියනවා. ඊට පස්සේ වතුර ටික අස් කරාට පස්සේ කියනවා වීදුරුව හිස් කියලා. විදුරු එකක්ම පෙරේවට කියනවා විදුරු පිටලයි කියලා. නමුත් ඒ තුන් පොලේදිම වතුරට උඩින් තියෙන වාතේ පෙනිලා නෙවෙයිනේ කතා කරන්නේ. වතුර සියල්ලස් කරත් වාතේ වීදුරු හිස් නැකේ වාතේ තියෙනවා. නමුත් අපිට ඒක වාතයක්. භාගයක් පෙරලා තියෙනකොට කියනවා වතුර ටික දැකලා කියනවා භාගයක් පෙරලා ඉතුරු ටික හිස් කියනවා. ඉතින් ඒ නිසා කවදා හරි මේ රූප අයින් කරුවට පස්සේ නවීන විද්‍යාව හොයාගෙන තිනවා ඇන්ටි මැටර් කියලා එකක්. හැම දෙයකටම හේවණල්ලක් වගේ එකක් තියෙන එක පේන්නේ ඒක හොයාගන්න විද්‍යාවට අවුරුදු 200ක් ගියා. හැබැයි ඒක තාමත් විද්‍යාව ප්‍රසිද්ධිය කියන්නේ තාම පන්ති කාමරට උගන්වන්නේ පන්ති කාමර උගන්වන්නේ පරණ පචේමයි අපේ දරුවන්ට. නමුත් ද්‍රව්‍ය තියෙන්නේ ලෝකේ 104ටත් අතු ප්‍රදේශයක් 96කටත් වැඩි ප්‍රදේශයක් තියෙන හිස් අවකාශය. ඒක ගැන කතා කරන්නේ නැහැ. කතා කෙරුවොත් මේ සුඛෝපභෝගී කියන්නේ මොනවද? සුඛෝපභෝගී කියන්නේ තියෙන ගොරෝසු දේවල්. ඒවට තමයි අපි රණ්ඩු කරන්නේ. අපි කාමරයක් කියලා ගත්තොත් අපි කාමරේ බිත්ති හතරට කාමරේ කිව්වට කාමරේ කියන්නේ බිත්ති හතරමයි තියෙන හිස්තැනට. ලොකු කාමරයක් කියලා කියන්නේ ලොකු හිස්තැනක් තියෙනවා. අපි පාවිච්චි කරන බිත්ති හතර නෙවෙයි. අපි වේදම් කරන බිත්ති හතර උනාට වැඩ ගන්නෙ මැද තියෙන හිස්තැනට. අපිට ඒක නෙවෙයි හිතෙන්නේ මගේ කාමරේ ලොකුයි මොකද ලොකු බිත්ති තියෙන නිසා. ඒ වගේ අමන ලෝකයක් මේකේ තියෙන. වෙන වෙන විදිහක කියනවනම් මේ ඉන්ද්‍රිය ධර්මයන් විසින් අපිට පෙන්වන මායාව තුළ ජීවත් වෙනවා ඉන්ද්‍රිය ධර්මයට මේ අරූපේ පේන්නේ නැහැ. එහෙම නැත්නම් ඇන්ටි මැටර් පෙන්වන්නේ නැහැ. නමුත් ඒක තමයි 96ක් තියෙන්නේ. මේ තියෙන 104 තමයි අපි ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන, රණ්ඩු සරුවල් කරන්නේ. ඉතින් මේ හතර ඉක්මවලා ඊටු 96ට පෙළඹීමක් වගේ එහෙම දෙයක් තියෙනවා කියලා දැන ගැනීමක් ඔය තමයි ආකාසානංචායතන කියන්නේ. ඒතර රූපයත් ඉක්මවනවා, රූපයත් එක්ක තියෙන ගැටුමත් ඉක්මවනවා. ඉක්මවලා යා ආකාශය අනන්තයි, ද්‍රව්‍ය අන්තයි, වස්තු අන්තයි, ආකාශය අනන්තයි. කියලා වස්තු කෙරෙහි හැඟීමක් නැති කරගන්නේ. හැබැයි ප්‍රාමාණික හැඟීමක් ඇති කරන. ඒකට ගැළපෙන හැඟීමක් තියෙනවා. මෙන්න මේ తত্ত্বය ආහාරය කරගෙන මේ தત્ත්වය gedara කරගෙන මේ தત્ත්වය ස්වභාවය කරගෙන gedara ප්‍රകൃතිය කරගෙන වාසය කරනට කියනවා ආකාසානං ඡායතන වාසයක් නැත්නම් ආකාසානං ඡායතනට එළඹ වාසය කරනවා කියලා. ඉතින් මේක භාවනා කරනකොට කමඨාන් අහලා වාර්තා වහගෙන හිටියොත් පල්ලෙහාදිත් වෙනවා මෙහෙදිත් වෙනවා කියනවා මං ආනපන සතිය භාවනා කරනකොට දැක දැක දන දන ආනපන ගෙවිලා ගියා. ගියාට පස්සේ මම දන්නේ මම මේක පාට ගැසිලා අවදින කොටයි දන්නේ මේ ඉඳලා තියෙන තැන 100ක් තිබිලා නැහැ. සතියක් තිබුණා නැද්ද දන්නෙත් නැහැ. නිින්දක්ද නැද්ද දන්නෙත් නැහැ. ගැස්සුණාට පස්සේ තමයි දන්නේ මම ඉඳලා තියෙන්නේ දන්නේ නැත්නම් කියලා. ඉතින් මේක පෙන්නලා සරුවච්චන් ආංශේ මතක් කරනවා. ගැස්සුනේ නැත්නම් ඒකවත් දන්නේ නැහැ කියලා. ගැස්සෙන්නේ අබැග්ගයක් තමයි. සද්දයක් කැලික පාට ගැස්සෙනවා. එතන නිකම්ම පිටට කවුරු හරි පයින් ගහුවා ගැස්සෙනවා. ගැස්සෙන එකට අපි වෛර කරනවා. වෛර කෙරුවොත් ඊට ඉස්සලා හිටිය හිස්තැනක් කියලා දැනගන්නවත් හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ වෛර කරන්නේ නැතුව මේ ගැස්මෙන් කරන්නේ උඹ මෝඩයා, උඹ සතියේ නෑ, ඔන්න වල්මත් උනා. දැන් ඔන්න කන්ට එකක් ගහලා අපව ගෙනත් දැම්මා. සතියට ගෙනත් දැම්ම හිතපන් ගැසෙන් ඉස්සලා කොයිද හිටියේ කියලා. මොනක්වත් දන්නේ නැහැ. ඉතින් මොනවද දන්නේ නැති එකට තියෙන්නේ මනාපයක්ද අමනාපයක්ද? සමහරු ඒකට තනිකන් දෝෂ කියලා නූල් ගැට ගන්නවා. එහෙම නැත්නම් ඇප නූල් දානවා. එහෙම නැත්නම් පඳුරු අයින් කරනවා. තව සමහර හිතනවා අනේ යන්තම් මේ ලෝක ජීවත් වෙද්දී ගෑණිකේ කරදරත් නැහැ, වස්තුවෙන් භෝගෙන් කරදරයක්වත් නැහැ, රටෙන් කරදරයක්වත් නැහැ, ගමෙන් කරදරයක් මම අයින් වෙලා හිටියා කියලා. ඉතින් මේක පිළිබඳව පටික සංඥාවේදී සමහරු මේකට මනාප වෙනවා. මේ සංසාරේ දුක දන්න කෙනා. සංසාරේ තාම කාලා නැති එක්කන බය වෙනවා අයියෝ අපරාධයක් දෙකෙන් රූප බලන තියෙන අවස්ථා නැති වුණා. කණින් සද්ධාහන තියෙන අවස්ථා නැති වුණා. නාසයෙන් කයෙන් ගන්ධපතර ගන්ධ රස පාද බලා ගන්න තියෙන අවස්ථා නැති වුණා. අපරාධේ වටිනා තැනක් නැති වුණායි කියලා එයා කනගාටු වෙනවා. ඉතින් සමේ ආකාසානංචයතට ගියත් ඔය විචිකිච්ඡාවේ අඩුවක් වෙන්නේ නැහැ. සමහර එක බැග් එකට සලකලා නූල් ගැට ගහනවා සයිකියාට්‍රිස්ලා ගාවට ගිහිල්ලා කියනවා මට ඩිමෙන්ෂියා වගේ එකක් තියෙනවා ෂෝට් මෙමරි එක ගිහිල්ලා අනේ මට බේත් ටිකක් දෙන්නයි කියලා. දොස්තරලා දෙනවා. ඉතින් වෙන මොනව කරන්නේ? දොස්තරලා කවුරුද බාහන කරපුවයි නෑනේ. බාහන කරපු කෙනෙක් හිටියා නම් එයා කතා කරලා කියනවා මම භාවනා කරා මට තාම් බැරි වුණා නෙතෙන් යන්න කියලා. මං හිතුවේ මේක ලෙඩක් නෑ ඕයි ඔක ලෙඩක් නෙවෙයි මේක මේ බුදුහාමුදුරු කියපක් කියලා කිව්වොත් දොස්තර දොස්තර කෙනෙක් වෙන්න බෑ. දොස්තර ඉතල බේත් දෙන්න වෙන්නේ නෑනේ. ගාන බිල ලියන්න හම්බෙන්නේ නැහැ මම නිල්ලම ඉන්න කාලේ මොනවක්වත් දන්නේ නැහැ. භාවනා කියන මොකක්වත් දන්නේ නැහැ. හැබැයි ඉතින් මොකක්ද දන්නේ ඉඳගෙන ඉන්න හිතන. ඉතින් ඉඳගෙන ඉන්නකොට එදා පැවිදි වෙච්චි ආලෝකානන්ද කියලා හාමුදුර කෙනෙක් හිටියා ජර්මන්. ඉතින් එයාට කර්මස්ථානාචාරිකම ಭಾರತයේ තමයි ගොඩින් ගියේ. එදා ආපු ජර්මන් කාර්යයා එදාම පැවිදිලා එදා තමයි එකම සම්දේ. ඉතින් මිනිහාට කියලා තියෙනවා ගොඩින් මේ ලංකාවෙන් කවුරු හරි ආවොත් සලකපම් මේකට එන හරියක් එන්නේ සුද්ධෝ විතරයි. මේ කියන්නේ 77. ඉතින් මම විතරයි හිටියේ කළු කොල්ලෙකුට මයි ළඟට ඇවිල්ලා වාඩිලා ඇහුවා හරි සන්තෝෂ අපිත් එක්ක බාන ඔක්කොම සුද්ධෝ මේ භාවනා කරන්න හොඳයි ඉතින් මට හරි ලැජ්ජයි දැන් මොකක් මන් දන්නේ නැහනේ මොකක් භාවනා දන්නේ භාවනා කරලා ගියා මොනවද කරන්නේ කාලා වරෙන්කෝ දැන් මොනවා කියන්නේ මං කිව්වා ඉතින් මන් දන්නේ ඉඳගෙන ඉන්නවා එහෙම නෙවෙයි මොනවාක්වත් බැරි වෙලා මට කියනවා හුස්ම දිහා බලන හරියට හරිනේ ඒක තමයි කරන්න ඕනේ ඉතින් පොඩ්ඩක් කියන්නකෝ හුස්ම ගැන කිව්වා ඉතින් මම මොනවාක්වත්ම දන්නේ නැහැ මොකද ටික වෙලා කරනකොට නොදෙනිය යන කියලා අම්මෝ හරිය වටිනවයි කිව්වා. මම දැනගත්තා දැන් සුද්දා බොරු කියන්නේ මේ හරි වටන වෙන්නේ කොහොමද මේ දන්නේ නැති එකනේ වෙන්නේ කියලා. ඉතින් මම ගොඩාක් මට ස්තුති කරලා කතා කරලා කිව්වා භාවනා කරනකොට කලාතුරකින් කෙනෙකුට තමයි අරමුණ නොපෙනී යන්නේ. ඔයාට ඒක වෙලා තිනවා බොහොම වටිනවා කියලා මම සුද්දාක් මූණ බැලුවේ නැහැ ඊට පස්සේ. මම දැනගත්තා උට වැරදිලා මාව නොමග ඇරියා කියලා දැන් ඔය 77 ඉඳලා පස්සේ පැවිදි වෙනකොට කාලේ 88 අතර කාලයක් තිබුණනේ. ඔය අතර මැද දවසක ඥානාරාම ස්වාමීන්ගේ සත්ත්වවිශේෂා විදර්ශනා ඥාන පොත කියුවා. කිව්වොත් අරකම ලියලා තියෙනවා. තමන් භාවනා කරන අරමුණ ක්‍රමයෙන් ගෙවිලා යනවනම් ඒක භාවනාවේ දියුණුවක් කියලා. මට ඒකට අර සුද්දට එදා පැවිදි වෙච්ච හාමුදුරන්ට වඳින්න හිතුණා. ඒකට වැඩේ පමයි. මම ඒකට එයා වැරදි පැත්තට දාලා ඉවරයි. බලන භාවනා කරන අරමුණ නොදැනී කියන එක අකරතැබ්බයි. ඒක අබැග්ගයක්. ඉතින් කොහොමද මේක භාවනා දියුණුවක් කියන්නේ? ඒතකොට ඥානාරාම ස්වාමීන් පිළිඳ ප්‍රසාදය ආවේ දෙකකින්. එකක් අපේ හාමුදුර කෙනෙක් නේ. පොතකනේ ලියලා තියෙන්නේ. දෙක නොදැනීම අගය කරනවානේ මට දැන් ඒක ඇවිල්ලානේ. ඒතර මම මටත් දැන් මමත් ටිකක් උස්සලා තැබීමක් වෙනවානේ. එදා සුදු අහරෝ මන් දැකේ නරකට. නොදන්න සුද්දෙක් ඇවිල්ලා මට මේ දන්නේ නැතිකම හොඳයි දන්නවට වැඩිය කියනකොට මම සුද්දත් පැත්තකට දැම්ම භාවනා පිළිබඳව උනන්දුවක් ආවෙත් නැහැ. නැ තියෙන දෙයට වැඩිය නැති දේ හොඳයි කියලා ඥානාරාම සංසික පොත කියනකොට ඥානාරාම සංසි පිළිබඳවත් පැහැදිලි ප්‍රසාදයක් ආපු අතර මාත් භාවනාවේ තැනක ඉන්නේ කියන හැඟීම ආවා. ඉතින් මේ දෙක එකම සිද්ධිය මම මෝරපු වෙලාවේ මට දෙකම පොසිටිව්. මම මෝරලා නැත්නම් මට දෙකම නෙගටිව්. ඒ නිසා මේ ද්‍රව්‍ය ලෝකයේ සෙල්ලමක් නෙවෙයි මේ කතා කරන්නේ. අද්‍රව්‍ය ලෝකයට අපි තව ඉපදිලාවත් නැහැ. හය හතර තියා ඉපදිලාවත් නැහැ. තාම අපි කට්ට ඇතුලේ ඉන්න කුකුල් පැටියා වගේ එළිය ගැන දන්නේ නැහැ. ඉතින් එළියට ගිය දවසේ පේන්න පටන් ගන්නවා මේ කට්ට ඇතුලේ යම් මට්ටමට යනකම් කට්ට බිඳුනත් කුකුල් පැටියා ඉවරයි. නමුත් කට්ටම තමයි කුකුල් පැටියාගේ ලෝකයේ පිළිබඳ අවබෝධයට තියෙන බාධාව. කුකුල් පැටියා විසීම කට්ට කඩා ගන්න ඕනේ. කට්ට කැඩුවට පස්සේ තමයි පේන්නේ අනන්ත ආකාශයේ පේන්නේ. අපි තාම ඉන්නේ කට්ට ඇතුලේ. එළියට යන්න හදනකොට අපි ආයෙ කට්ට වෙල්ඩින් කරලා හදා ගන්නවා. කට්ටියට කියනවා මලි මගුලක් වුණා, කට්ටේ පොඩි වයර් එකක් මාරු වුණා, පොඩ්ඩක් හිලක් ආවා. විජාට පොරොප්පයක් ගහපන්. විජාට මේක වෙල්ඩින් කරලා දාපන්. අනන්ත අප්‍රමාණ වෙල්ඩින් කාර්ය වෙනවා භාවනා ලෝකේ. අර කට්ට ගැරෙනකොට කට්ට හදලා දෙන්න. අපි ආයෙත් කට්ට ඇතුළට ගිහිල්ලා අම්මා හරි ජොලියේ ඉන්නවා. මේකට මේකට මම සමහරට සමත භාවනා කියලාත් කියනවා. ඕක තමයි සමත භාවනා කියන්නේ. අර කට්ට කඩාන යනකොට ආය හදාගෙන ඒකටම හිර වෙලා පුදුම සතුටක් ලබනවා. කවදාකවත් මේක කඩාගෙන එළියට එන කතාවක් නැහැ. නමුත් මේ කට්ට කඩාගෙන Taman විශ්ීම එළියට එන එක තමයි විපස්සනා කියන්නේ. ඉසුරු බිනෝ යකෝ එළිය තමයි ඉරහඳ තියෙන්නේ. ඒ තමයි මේ පිරිසුදු වාදයේ තියෙන අහිඳගෙන කන්න පුළුවන් වෙන්නේ. කට්ට ඇතුළේ තියෙනකන් අර කහමදේ විතරයි. මේ වාගේ ආකාසානං චෛත්‍යයට ආවට පස්සේ ධ්‍යාන මට්ටමේ ආපු කෙනාට නෙවෙයි මම ගොඩක් කරලා කතා කරන්නේ මේ සාමාන්‍ය භාවනාවක් විදිහට ආපුවා මේක පිළිබඳ මනාපේ පහළ වෙන්නත් පුළුවන් අමනාපේ පහළ වෙන්නත් පුළුවන් ඒ කාටවත් විනිශ්චය කරන්න බෑ යෝගාවචරයටත් විනිශ්චයක් නැහැ බය වුණොත් එයා භාවනාවට ඇල දාලා දුවනවා භාවනා කරනකොට පාට මොනවත් නැතුව ගියා හෙන ගහන්නා වගේ පයින් ගහලා නැගිටුණා ආයෙනම් බෑ භාවනා කරන්න කියලා බර ගානකට පිස්සු හැදෙනවා මානසික අසහනට වැටෙනවා කායික රෝග වලටපත් වෙනවා ඒ මොකද ඒ තරම් කයට සහ ජීවිතයට ආසාව. නමුත් අර යම් වෙලාවට යම් කිසි කෙනෙක් දැනගත්තොත් මේ රූපෙට වැඩිය සියුම් තත්ත්වයක් අරූපේ ඒක භාවනාවේ ලබාගත ප්‍රතිපදාවේ දිනුවක් කෙලෙස් අඩු තත්ත්වයක් කියලා බුදුබණ අහලා විතරක් නෑ දිරවගෙන තියෙන්න ඕනේ. මේ කණෙන් අහලා ඒ කණෙන් යන බුද්ධ ආගමේ ඕක නැහැ. දිරවගෙන තියෙන්න ඕනේ මම මැරෙන්න ඉස්සලා ඔන්න ආධ්‍යාත්මික මරණයකට ලක් වෙනවා. මම නැහැ. හැබැයි මම ඊට ඉස්සලක් දානවා පස්සෙත් දානවා. මැරලා උපන්න නෙවෙයි. ජීවිතය ඇතුළතම අලුතෙන් උපදිනවා. උපදිනකොට දන්නවා මං ඉස්සලා ඉඳලා තියෙන්නේ ගැසිලා අවදෙන් ඉස්සලා ඉඳලා තියෙන්නේ හිස් තැනක කියලා. ඉතින් බුදුරජාණන්සේ කියනවා පුළුවන්ද කියලා අහනවා ඒතන් සන්තන් ඒතන් පණිතන් යද්දන් උපේක්ඛා කියලා අර තිබුණු හිස් තැනටම ආය යන්න පුළුවන්ද කියලා අහනවා. තියෙනවා නම් තියෙන කෙලෙස් ලෝකේ අකිංචන කියලා කියන්නේ කෙලෙස් නැත්තනක් අඩු ගානේ తాවකාලිකව ඉන්න. ඉතින් ඒ කියන්නේ මේ දෙක අතර නැවත එනවා මේ කර්මානුරූප ආය යනවා. ආන මේ විදිහට කටයුතු කරනකොට හිතන්න කාට හරි මේක සාර්ථක උණයි කියලා. කාට හරි පුළුවන් උණයි කියලා ඒ අරූප ලෝකයක් කියලා එකක් තියෙනවා. මේක මේ මරණයන් මැත්තේ මෛත්‍රී බුද්ධ සාසනේ තියෙන එකකුත් නෙවෙයි. ඒකට ඉන්දියාවට යන්න ඕනෙත් නෑ. මෙහෙම ගන්න පුළුවන් එකක් කියලා මේක හැදුවට පස්සේ මේක කැන්දේ ගල බේරලාගේ තේරුම් ගත්තට පස්සේ මේක පිළිබඳ මාන්නයක් නොයේයි කියලා හිතන්න පුළුවන්ද කියලා අහනවා. ඒ තරම් හදාගත්ත මේක පිළිබඳවත් මේක මම මේක මගේ මේක මගේ ආත්මය කියලා ඒකේ තම්මේතාවයක් හටගන්න තියෙනවා. තද්මය එයින් නිබන් මම දැන් දැන් කාම ලෝකෙමුත් බේරුණා. මම දැන් රූප ලෝකෙමුත් බේරුණා. මම දැන් අයියා. මම දැන් මුදුනා. මම ඉන්නේ කිසිම දෙයක් නැති තැනක කියලා මේ මත ඒ කිසිම දෙයක් නැතිකම තේරුම් ගැනීමේ ඥානය මත තම්මේතාවයක් එන්න ඉඩ තියෙනවා. තද්මය එයින් හටගත්ත මාන්නයක්. එයින් හටගත්ත තෘෂ්ණාවක්. එයින් හටගත්ත දෘෂ්ටියක්. ඒකට අපි දන්නවනේ දෘෂ්ටිය මේ රත්තරම් මිනිමුතු වල තියෙන දෘෂ්ටිය, රත්තරම් මිනිමුතු වල තියෙන මානෙ, රත්තරම් මිනිමුතු වල තියෙන තණ්හාව. ඒක තමයි අපි ප්‍රතිස්ථාපනය කරන්නේ රූප ධානයකින්. දැන් රූප ධානය මේ වගේ අරූප ප්‍රතිස්ථාපනය කරපුවාම තණ්හා මාන දිට්ඨි එක විදිහට මේකටත් එනවා. දැන් අර සෙල්ලම් ගෑල් හදා හදා හිටපු පුංචි ළමයා සෙල්ලම් ගෙදර අම්මා කෙනෙක් වෙච්චි පුංචි ළමයා දැන් ඇත්ත අම්මා කෙනෙක් වෙලා. ඇත්ත ඇඳුම් ඇඳලා. අර සෙල්ලම් ගෙදර පුරුදු වුණා වගේම මේ ඇඳුම් වලට ප්‍රිය කරනවා. මේ මාතෘත්වයට ප්‍රිය කරනවා. ආන්නේ වගේ අපි මේ සර්පෙක් හැවහලන්න වගේ පරිණාමය වෙමින් පරිණාමයෙන් යනකොට මේ කාම ලෝකේ රූප ලෝකේ අරූප ලෝකේ කියන එක ਸਰවඥංශය පහළ වෙන්නේ ඉස්සෙල්ලම මේවා පිළිබඳ හොඳ දැනීමක් තිබිලා තියෙනවා ඒ බ්‍රාහ්මණ ආගමේ. සරුවචනාංශෙත් ගිහි කාලේ සරුවචනාංශ ගිහි කාලේ කියන්නේ හොඳ නෑනේ. සිද්ධාර්ථ තාවත්සමා කාලෙත් ඔය ආකාසානං ඡායතන අකින්චඤ්ඤායතන විඥානං ඡායතනේ අකින්චඤ්ඤායතනේ නේව සංඥාන ආසඤ්ඤාති වලට නිකන් දත නැමෙන ගතියක් තියෙනවා ඇත්ත. ඒක ඔය කමඨාන් සුද්ධ කරන කට්ටිය කියවුණා එක එක වචන දාලා මට ඉතින් හිනත් යනවා. ඉතින් hina යනවා මට මතක් වෙනවා 10 පන්ති බුද්ධාම ඉගෙන ගන්න කාලේ අපිත් ඕක කටපාඩම් කරුවා කටපාඩම් කරනවා අකින්චඤ්ඤං චඤ්ඤං ගානමිසක මොන ඥායන කොතන නතරනවද දන්නේ නැහැ. ඉතින් ඒ නිසා පටල වෙනවා තමයි. ඒ පටලවිච්ච ඒ தത്വෙට ගියා උද්දකරාම පුත්‍ර ආලක ආලක ආලකාරාම ගාව. ගිහිලා මේ මට්ටම් දිනු කරා. දිනු කරාට පස්සේ ඒ ගුරුවරු මේ සිද්ධාර්ථ තාපසතුමා වගේ කරා අපේ පන්තියට ආපු මෙච්චර ඉක්මනට මේ අරූප ධානය වඩපු කිසි කෙනෙක් නැහැ. ඉතින් දැන් කාලේ කියනවා බැච් ස්ටොප් කරලා තියෙන්නේ. මේ ශීෂ කණ්ඩායම් භාගයක් බාර අරගෙන උගන්නන්න කියන තරමටම සරුවචනාංශිට නැත්නම් සිද්ධාර්ථ තාපසතුමාට මේ ආලකාරාම බුද්ධකරාම පුත්‍ර දෙන්න උදව් කරා. ඇත්තටම මේ මුදිතාවෙන් කරේ. නමුත් මේ තරුණයා මොකද්ද කිව්වේ? මේ බෝසතාණන්සේ මොකද්ද කිව්වේ මම මේකට ස්තුතියි මට ඉගෙනුවාට ස්තුතියි මාව පිළිගත්තට ස්තුතියි මාව අඳුනගත්තට ස්තුතියි හැබැයි මම යන්නේ කිං සච්ච ගවේෂීව මං යන්නේ කිං කුසල ගවේෂීව මේක තාම් භවයේ ඇතුලේ ඒ කියන්නේ අර ඇති කරගත්ත දේ පිළිබඳ මාන්නයක් කෙරුවේ නැහැ තෘෂ්ණාවක් කරේ නැහැ දිට්ඨියක් ගත්තේ නැහැ එතකොට යාලකර ආලකාරාම උද්දකරාම පුත්‍රයාගේ තාම බුදු වෙච්ච නැති බුද්ධාංකුරයන් වහන්සේගේ වෙනස මෙයා දැනගත්තා මේ දෙන්න උසස් තත්ත්වයටපත් වෙලා තියෙන ඉන්දියාවේ නමුත් ඇඳලා ඉන්නේ කියලා. දිත්‍යක ඉන්නේ. මාන්නක ඉන්නේ. හැබැයි මුදිතාව තියෙනවා. ශාස්ත්‍රයට සලකනවා. ඉගෙන ගන්න කෙනාට අගය කරනවා. තාම තණ්හා මාන දිටි තියෙනවා. ඒක කොච්චර ඒක කොච්චර ගුණයක්ද කියනවා බුදු වුණාට පස්සේ ඉස්සලම කල්පනා වුණේ බණ කිව්වොත් තේරුම් ගත්තොත් මේ දෙන්න තමයි. මත අභාගයකට ඊට ඉස්සලතරත් එක්කෙනෙක් නැති වෙලා සුමානෙක් දෙසලා එක්කෙනෙක් නැති වෙලා. ඒ දෙන්නම ගිහිල්ලා ඉපදලා තියෙන අරූප බ්‍රහ්ම ලෝකේ බණ කිව්වට ඇහෙන්නේ නැහැ. සම්බන්ධ කරගන්න බෑ. බුදු කෙනෙකුටවත් උදව් කරගන්න බෑ. ඒ නිසා මේ සමත භාවනාවට ප්‍රිය කරන අයට බය ඇතිකරනද සමාලාට ඒකට මිනිස්සු හුඟක් බය වෙනවා. බුරුමේදී කියනවා ඔය ධ්‍යාන ලැබලා ඕකට කෑදර කැමෙ මැරුණොත් ආයේ මේ මෛත්‍රී බුදුහානේ බුද්ධ කල්ප ගානක් යනකම් ඩීප් ෆ්‍රීසර් එකේ දාලා ලොක් කරලා දැම්මා වගේ කුණු වෙන්නේ නැතුව ඉන්න පුළුවන්. හැබැයි බුයලා කන්න බෑ. ඉතින් ඒක නිසා ඒක ලබන්න නැතුවත් බෑ. ලබල අතහරිනවා කියන එක. ඒකට කියන්නේ උදේ පාන්දර විසිකරන කුණු කෙල පිටක්සේ මේ ලබා ගන්නා ලද මේ රූප ධානය වඩා ගන්න ලද මේ අරූප ධානය අර අතාරිල්ලද කාම වස්තු වගේ. ඉඳන් හරකබාන රත්තරම් මිනිමතු ගෑනු දරුවෝ වගේ මේක අතහැරීමට බුදුරජාණන්සේ සඳහන් කරනවා මෙවැනි අසීරු සූක්ෂම දෙයක් ලබා ගත්ත කෙනාට තම්මේතාවේ එනවා. ඒන් නිපන් තද්මය තණ්හාව. තද්මය දෘෂ්ටිය. තද්මේ මාන්නේ. ඒක මේ ලෝකයාට තේරෙන්නේ නැහැ මොකද මෙයාත් ඉන්නේ ලෝකෙට උඩින්. ඉහළ මට්ටමක. බුදු කෙනෙක්ම ඇවිල්ලා කියලා දෙන්න ඕනේ උඹට අන් දෙකක් තියෙනවා තාම කියලා. යම් කිසි කෙනෙක් යම් විදියට මෙයා සෝවාන් වෙලා තියෙනවා නම් දිත්‍ය නැහැ, තණ්හාමාන ඉතුරු වෙනවා. ඒක අස්මිමාන කියලා කියනවා. දෘශ්‍ය නැහැ. ඒකට සක්කාය දිට්ඨිය ගිහිල්ලා. ඒ කෙනා තුලත් මේක තියෙන්න ඉඩ තියෙනවා. ඒ කෙනා තුලත් ඒ කියන්නේ ශේක පුද්ගලයාත් මේ අරූප ධ්‍යාන ලැබුවට පස්සේ එයින් ආඩම්බර වෙන ගතියක් තියෙනවා. ඉතින් ඇත්තටම අපි කෙනෙක් උනන්දු කරවන්නේ ධ්‍යානයක් ලබන්න ආඩම්බරේ පෙන්නලාම තමයි. දෙමාපියෝ දරුවන්ට විභාගේ පාස් වෙන්න කියලා උනන්දු කරවන්නේ විභාගේ පාස් වුරොත් මේ මේ මේ සම්පත්ති ලැබෙනවා කියලා කියලානේ. ළමයා මොටිවේට් කරන්නේ. ඉතින් එන්නේ එන්නේ විභාගේ පාස් වුණාට පස්සේ ඒ ආශාවේ තණ්හා වැඩි වෙයිද අඩු වෙයිද කියන එකට දෙමාපියෝ වග වෙන්නේ නැහැ. යටින් බලන දෙමාපියෝ හරීම වගවීමකින් තොර જાතියක්. මේ තල්ලු කරලා යවල විභාගේ පාස් වුණාට පස්සේ ළමයට මොනවා වෙයිද කියලා දෙමාපියන්ට හැඟීමක් නැහැ. මොකද දෙමාපියෝ ඒ තත්ත්වයට පත්වලත් නැහැ සමහරලාට. ඉතින් ඊට පස්සේ ළමයා සරංගුලේ නූල කඩලා ගියා වගේ අහස් කුරප්පත්තු කරා වගේ උඩ යනවා. කොහෙ යනවද දන්නේ නැහැ. නමුත් සරුවචනංශ මේ ඔක්කොම උගන්ලා කියනවා. ඔතෙන්දි පුතේ ඔතෙන්දි දුවේ තම්මේතාවේ දෙනවා එනවා. ඒක උඹට අහුවෙන්නේ ඒක මම උඹට කියනවා. උඹේ මාන්නේ ශුම් වෙනවා. උඹේ දිට්ඨිය ශුම් වෙනවා. උඹේ තෘෂ්ණා ශුම් වෙනවා. උඹටත් අල්ලන්න බැරි වෙනවා. ඒකට අපි නමක් දාන්නේ තණ්හා මාන දිට්ඨි කියලා තම්මේතාවේ කියලා කියනවා. ඒක නිසා අතම්මේතා උත්තා භගවතා සර්වඥාසිකනිකරණක පහළ වෙන්නේ මේ වෙලාවට මෙතෙන් එනකන් කියන ප්‍රතිපදාව මධ්‍යස්ථ කරගෙන අන්තරංකත්වා කියලා. මධ්‍ය කාරණ කරගෙන අපි භාවනා කරනවා. මෙතෙන්ද ගියාට පස්සේ අනන්තරංකත්වා අතම්මයන් අන්තරංකත්වා කියලා අතම්මේතාවේ තියාගෙන ලබන ලබන දේ හංග ගනිමින් කියා පාණ්ඩ යන්නේ නැතුව විසිල් ගහන්න යන්නේ නැතුව අන්ධහර පාණ්ඩ යන්නේ නැතුව මේක රකින්න. රකින්නකොට මේ තම්මේතාවේ බාධාව නැතිලා යනවා. මොකද අතම්මේතාවේ භාවනාවක් වගේ වඩනවා. මේ අතම්මේතාවේ වැඩුවොත් එයා සියලු ගුණ සහිතව ඒ ගුණයන් හංගාගෙන ජීවත් වෙනවා කියන එකේ පරමාදර්ශය මම දැක්කේ අපේ ඥානාරාම ස්වාමීන් වහන්සේ. කිව්වෙත් එච්චරයි, කෙරුවෙත් එච්චරයි. අවුරුදු 25ක් මේ හිටියා කිසි කෙනෙක් දන්නේ ඊට පස්සේ අවුරුදු 25ට පස්සේ අපත් වුණාට පස්සේ බුදුසන්න පත්‍රයේ පිටකවරේ ලොකු ෆොටෝ එකක් දාලා කිව්වා ස්වාංශය අපත් වුණා. දේහේ තියෙන මේ ගල්දුවේ කියලා. උද්දරම තිත්ත ගුණ වර්වන්ත ලියුමක් කියලා තිබුණා. එක්කෙනෙක් අපි තියෙන කම්මේ ශාන්තේ හංගන ඉඳලා මැරුණට පස්සේ මේ දේහයට ගරු කරන්නද කියන්නේ කරන්න තිබුණ මේ ශාන්ති ඉන්න කාලේ වැඩ ගන්න කියන එක නේද? ඉන්නකම් වැසැංගුවා. ඒක ස්වාමීන් වහන්සේ ගුණේ. ශාන්ති කැමති නෑ සෙනගත් එක්ක ඉන්න. ශාන්ති කැමති නෑ එහෙම මේ මයිලඟ අරක තියනවා මේක තියනවා කියන්නේ. හැබැයි දන්න જાතියෙන් කිව්වා සියලු භාෂාවල් ඉගෙන ගනි. සියලු ශිල්ප ඉගෙන ගනි. සමත විදර්ශනා සේරම ඉගෙන ගනි. ඔක්කොම ඉගෙන ගනි. නොදන්න කෙනෙක් වගේ හිටපන්. ඒ බණ ඇහුන්නේ නැණි කාටවත්. ඇහිච්ච කෙනා ලැබපු දේවල් උඩ දම දම උඩ දම දම කෑකොසම් ගන්න ගියා. එහෙම නැත්නම් හිතුවා මේ ශිල්ප සාහිත්‍ය භාෂා ඉගෙන ගත්තොත් මේ නරකට හිටි බැරි වෙලා බ්‍රහ්ම ලෝකෙම ගිහිල්ලා වැටුනොත් ආයෙ ගොඩ එන්න හම්බෙන්නේ නැහැ නේ. ඒ නිසා ධ්‍යාන භාවනා නොකර නිකන් හිටියා. ඒ දෙකම බෑ. 100%ක්ම කරන්න ඕනේ කරලා දක්ෂ වෙන්නත් ඕනේ අතම්මේතාවයත් නිකන් අතම්මේතාවේ සෑන්ඩ්විච් කරන්න කියනවා පාම් පෙති දෙක මැදට දාන එක වගේ අතම්මේතාවයත් එකම කන්න කියන හැම වෙලාවෙම ලැබෙන ලැබෙන වාසියේදී සාසනික සම්පත්තියේදී නිහතමානී වෙන්නේ උගන්නන එකම ශිල්පේ ඔය උගන්න ඔය ශිල්පේ උගන්න එකම තැන තේරවාදේ විතරමයි. අනික කිසිම කෙනෙක් මේක දැකලාවත් නැහැ. අහලවත් නැහැ. ඒගොල්ලෝ අන්ධහැරේ විතරයි තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ට ඒකෙන් දඩුවම් ලැබෙනවා. ඒක ශාපයක් නෙවෙයි. නිසා වසංගගන ජීවත් වෙන එක නාමේ ලැබිච්ච රූප ධානයේවත් අතම්මේතාවේ නැතුව ඒ අත්ුක්කංශන පරවම්බනීර ගියොත් මම විතරයි රූප ධාන ලැබිය අරයට නෑ මෙයාට නෑ කියලා ඒකම කතන්දර ගෙතීමකට හේතු වෙනවා. ප්‍රපංචකරණයට හේතු වෙනවා. ඒ වගේම විලෝප නැති කරනවා. විශේෂයෙන්ම ලබන අරූප ධානයේ පිරෙන්න ඒකම හේතුවක් වෙනවා. කියාපාන්ට යෑම නිසා. ඒ නිසා මේ ලබන එක එකක්. ඒක මේ මේ මේ පොලේ මේ කිව්වොත් දැන් බැලුම් අහනවා. කොහොම හරි පොලේ බඩුවේ කනුර කෑ ගහන්නේ එක එක જાති කියලා. ඒ ඒ දවසේ තිබුණා මේ හා ජෝඩු රුපෙල හා ජෝඩු රුපෙල හා ජෝඩු රුපෙල කියලා සරම් කරනවා. ඉතින් කෙනෙක් ගිහලා ජෝඩුවක් ගන්න රුපියල් දෙකයි කියලා. තමුසිකියෝ ජෝඩු නැමේ හා ජෝඩුව ලකුණු සරම රුපියලයි කියලා කිව්වේ. දෙකක් ගත්තොත් රුපියල් දෙකයි. හා ජෝඩු රුපියලයි. හා ජෝඩු රුපියලයි. හා ජෝඩු රුපියලයි. සරමේ ලේබල් එක හා ජෝඩුව ලකුණ. සරමක් රුපියලයි. ඉතින් අරමින්ද ගන්න ජෝඩුවක් දෙන්න එක ජෝඩුවක් දෙකයි. රුපියල් දෙකයි. ඇයි? චයිසෝයි මේ හා ජෝඩුව ලකුණු සරමකටයි ගණන් කියන්නේ. එහෙමයි බඩු විකුණන්නේ. ඒකට කියන්නේ අණ්ඩායරි කියලා නැත්නම් බීජය කියලා. ඔය ප්‍රයිවට් බස් එකේ ඉන්න මොකද්ද කියන්නේ කොන්දොස්තර සීට් තියනවා නගින්න සීට් තියනවා නගින්න කියලා සීට් තියනවා ඉතින් මිනිස්සු වාඩි වෙලා සීට් තියනවා ඔය හැම එකක්ම ඕවර්ටේක් කරනවා යනකම් මියුසික් දානවා කියන තමයි යන්නේ ඉතින් නැගලා බලපුවාම කියලා තමයි කිව්වෝ සීට් අයියෝ තියෙන්නේ සීට් ඉතින් මිනිස්සු නෑ ඉතින් මං කිව්වේ නෑනේ මිනිස්සු නෑ කියලා මගේ සීට් තියනවා ඉතින් ඒ ඒ සෙල්ලම මේකේ නෑ ඒක දැනගෙන ඒක තියෙන කට්ටිය මඟහරින එක තමයි අසත්පුරුෂ සංසේවණේ කියලා කියන්නේ ඒක හරියටම දැනගන්න මේ මාසය මොකද්ද මේ කියාගෙන අන්ධහැරයක් පෑවොත් ඇඩ්වර්ටයිස් කෙරුවොත් කියා පාන්න ගියොත් බොරුව. සියසියක් බොරුව නෙවෙයි. ඒ බොරුව ඉස්සර කරලා තියෙනවා. අද කම්පැනි එක කොච්චරක් වියදම් කරනද බලන්න ඇඩ්වර්ටයිස්මන්ට් වලට. විශේෂයෙන් ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එක. එහෙම නැත්නම් බෙහෙත් හදන කම්පැනි කොච්චරක් තමගේ ආදායමෙන් වියදම් කරනද ඇඩ්වර්ටයිස්මන්ට් වලට සාමාන්‍ය දොස්තර 15ට එක්කෙනෙක් ඒජන්ට් කෙනෙක් දානවා. ඒ මනුස්සයාගේ වැඩේම අර කාර්යබහුල දොස්තර ගාවට ගිහලා එකපාරට හිතවදින විදිහට මෙන්න මේක දැම්මොත් මේ බේතනන් දොස්තර මට පුදුම ಗುಣ තියෙනවා. ಗುಣ නැතත් මම ඔයාට මෙච්චර ගාණක් ගෙවනවා. ඔයා නිසා තුන්ඩුව ලියනකොට මේ බේත ලියන්න. වෙන මොකක්වත් තනෝ වගේ account එකට සල්ලි. එහෙම නැත්තම් ඔයාට බබාලා තුන් දෙනාත් එක්ක ඇමරිකාවට ගිහිල්ලා ඉන්න trip එකක් දෙනවා. කවුද වදේ නොගන්නේ? එතකොට මේ දොස්තර 15 දෙනෙකුට යවන මේ ඒජන්ට් කවුද සල්ලි ගන්නේ බේත් පෙත්ත ගන්න කානේ. උගින්නේ සල්ලි යන්නේ. ওই බේත් පෙත්තක් හදන්න තඹ දොයිතුවක් යන්නේ අපිට විකුණන්නේ කොහොමද? ඒ මොකද? ඒ ගේෙන්ද අතරමැද ඇඩ්වර්ටයිස්මන්ට් බුද්ධ සල්ලියක් යනවා. ඒ ලෙඩ වෙන්නේ නැති එක තමයි ලේසිම වැඩේ. ලෙඩ වුණත් බේත් ගන්න නැති එක තමයි හොඳම වැඩේ. එතකොට අර ඔක්කොම පච ප්‍රචාර පච ප්‍රචාර අපි අහුම්කම් දෙන්නේ නැහැ. අහුම්කම් දෙන්නේ නැති සෞඛ්‍ය නඩත්තු කිරීම. නිහඬ විප්ලවයකින්. ඒ වගේ තමයි මේකෙදි පෙන්වන මේ රූප ධාන අරූප ධාන වගේ දේවල් පෙන්වන්නේ නිවන් ලබන්න සීනි බෝල වශයෙන් නන් නෙවෙයි. ඒ වෙනකොට කෙලස් කැපෙන මට්ටම්. ඒ කෙලස් කොච්චර කැපුණත් අර තණ්හා මාන දිට්ඨි කියන මේ ප්‍රපංච කරන ධර්ම තාම තියෙන්න ඉඩ තියෙනවා. ඒක කාටවත් Taman ළඟ තියෙනව පේන්නේ නැහැ. ඒ නිසා අපිට සත්පුරුෂය සුරක් ඕන වෙලා තියෙනවා. කවුරු හරි කියයි අපිට බොයි කොච්චර කෑ ගවත් උඹ නිකන් මාන්නයට කෑ ගහන්නේ කියලා ඉතින් තරහ වෙන්න එපා. මචං ආස්තික විවේචනයක් කරනද නාස්තික විවේචනයක් කරනද දන්නේ නැහැ. ඉතින් ලොකු සාංශ කියනවා ගුරුවරයා කිව්වොත් එහෙම. ඔය නමට මෙහෙමයි ඕක මේ නරකට ඉන්න පුළුවන් කාටවත් කියන්න එපා. දියුණුව සඳහා නිස්සද්දව කටයුතු කරන්න කියලා කිව්වොත් ගෝලයා හිතනවලු ගුරුන් වහන්සේට මේකවත් නැහැ. මේ මට ලැබිච්ච එකට ඊර්ෂ්‍යාවට මේක යට ගහන්න හදනවා කිය. ඉතින් ඒකට ගුරුවරයාත් අවිශ්වාස කරනවා. අර ලැබිච්ච தત્ත්වය තරම් උසස් කළා සලකනවා. ඉතින් ඒකේ යට තියෙන මේ තම්මේතාවය සහ අතම්මේතාවය දෙක තේරුම් අරගෙන එහි නොබෙන්දී මම උසස් අනුපහත් කියලා අත්ුක්කංශන පරවම්බන නැතුව ගත කෙරුවොත් නිවනට තුඩු දෙනවා කියලා බුද්ධ ධර්මයේ සඳහන් කරනවා. මේ ලැබිච්ච අරූප ධානයේ හෝ තම්මේතාවයට හෝ තණ්හාමාන දිට්ඨියට හේතුනොත් ඒක කවදාකවත් නිවනට යොමු කරන්නේ නැහැ. සමාජයේ ගැටුමක් ඇති කරනවා භාෂා විලාසය විකෘති කරනවා බලහන් ඉන්න මනුස්සයර තේරෙනවා මේ මනුස්සයර වලිගේ විතරයි නැත්තේ කියලා භාවනා කරන්න ඕනේ ඕක තේරුම් ගන්න. ඒක විතරක් හොඳට මතක තියාගන්න භාවනා කරන අයට විතරක් නෙවෙයි මේ පිස්සු කෙලිනකොට තේරෙන්නේ. භාවනා නොකරන මනුස්සයරත් තේරෙනවා. අබෞද්ධයරත් තේරෙනවා. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕන අපි ඉන්නේ ප්‍රසිද්ධ වේදිකාවක ඇඳුම් නැතුව ඉන්නේ. විදුරු මාර්ගාවල් ඇතුළේ ඇඳුම් මාරු කරන්න යන්න එපා. භාවනා කරන්න. ਉਹ අනිවාර්යයෙන්ම මේ ධ්‍යාන මට්ටමේ නැතත් හැමදේනම අත්දකලා තියෙනවා. ඒක අත්දැක්කට ඒක නිවනට මාර්ගයක් වෙන විදිහට තම්මේතාවයට හේතු නොවන විදිහට ප්‍රපංච නොකරන තාලෙට පාවිච්චි කරනවා කියන එක වෙනම කලාවක්. අපි සාමාන්‍යයෙන් කියන හොඳ බඩු වලට ඇඩ්වර්ටයිස්මන්ට් ඕනේ නැහැ. බඩුවෙන් බඩු ක්වොලිටි එකම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ආයේ මේ එළ පිරිසුදු එළකිරි කියලා ගහන්න මොකෝ එළ දෙන කවදාකවත් අපිරිසුදු එළකිරි හදනවයි. එළදෙනක් එහෙම දැක්කොත් එහෙම පිරිසුදු එළකිරි කියලා විකුණනවා එළදෙන්න වහ කණ්ඩ හිතේ තනකොළ කන වෙනකොට. පිරිසුදු මීපැණි කියනවා. මොකද මීපැණි මීමැස කවදාකවත් අපිරිසුදු මීපැණි හදනවා. මේ අමනයාමනේ මේ අපිරිසුදු එකක් දාලා ඒකට පිරිසුදු මීපැණි කියලා බෝඩ් එකක් ගන්නවා. උන්ද වෙලාවට මීමැසෙන් අකුරු කියවන්න බෑ. තන්නේ කර බොරුවනේ. ඉතින් ඒ කතාවෙන් සංසය 100ක් මත් වෙච්ච ලෝකෙක තාමත් බුදුරජාණන්සේගේ මේ අතම්මේතා වගේ සංකල්ප පවතිනවා. අභාග්‍ය ඒව ගැන කවුරු කතා කරන්නේ නැහැ. ඒව ඇහෙන්නේ නැහැ. කටුකරන්දේ සංශ මේක මතු කරලා දුන්නා. ඒක හොඳටම තේරෙන අතම්මේතාවේ රූප ධාන අරූප ධානවලදී. එතෙන්දියා අපි කියන්නේ යුනිවර්සිටි එකේ ඉඳලා ඇඳලා කියලා. ඌ ඇඳලා ඉන්නේ. උධ්‍යාන ලැබලා ඇඳලා. මූ අරූප ධාන ලැබලා ඇඳලා. අන්නේ ලැබලා ලබන්න ඕනේ. අඳින්න නැතුව ඉන්න එක තමයි අහිංසක කියලා කියන්නේ. ඒ තමයි නිහතමානී කියන්නේ. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේ නිහතමානීකම සහ අහිංසකම භාවනාදී වැඩෙන එකක්ද නැත්නම් උප්පත්ති ලක්ෂණයක්ද කියන එක. සැක කරන හැම කෙනා. එහෙම ලබන්න ලබන්න අහිංසක වෙන එක පුහුණු කළ හැක්කක්ද? Tamanට හිතලා හිතට වද්දා ගන්න පුළුවන් එකක්ද නැත්නම් ඥානගතවම තියෙන එකක්ද? එහෙම නැත්නම් මේ ඔලොමලකම කියාපානකම අන්ධහරකම අන්ධහරපාන ගතිය එයාගේ දෝෂයක් නෙවෙයි එයාගේ උප්පත්තිය. ඥානගත තත්ත්වයක්. හැබැයි කොයි දේ වුණත් අන්ධහැරේ බාදයි. මොකද අත්ත්ුක්කංශන පරවම්බන වෙනවා. අනුන් පහත් කරලා තමන් උසස් කළා. ඒක කවදාකවත් නිවනට තුරු දෙන්නේ නැහැ. ඒ නිසා රහතන් වහන්සේ ගැන කතා කරන මේ වෙලාවේදී අරූප ධානය ලැබුවට ආකාසානං ඡායතනෙයි අයිති. උන්වහන්සේ හොඳටම දන්නවා පෘථජන ලෝකයේ, කාම ලෝකයේ රූප ලෝකේ අරූප ලෝකේ ඒ එකකින් එකකින් තාරාතිරම් දැනගත්තට එකකින්වත් අර තණ්හාමාන දිට්ඨිය ඇති වෙන්න තියෙන අවස්ථාවට ඉඩ දෙන්නේ ඒ ශික්ෂණ වලින් ගැඹුරුම ශික්ෂණ තමයි ඒක. ඒකට විපස්සනා ශික්ෂාවක් තියෙන්නේ. ඉතින් ඒ தত্ত্বයට ගණ්ඩ, ඒ தত্ত্বයට යන්න බාහිර වශයෙන් නම් තියෙන එකම සාධකේ කල්යාණ මිත්‍යාශ්‍රය, අභ්‍යන්තර වශයෙන් තියෙන එකම සාක්‍ය සතිය විතරයි. අනිත් සියලුම චිත්තක්ෂණ පක්ෂග්‍රාහී. සතිය විතරක් පක්ෂග්‍රාහී නැති නිසා තති අගය කරන එකට කියලා දෙන්න පුළුවන්. උඹ ඇඳලා ඉන්නේ බං කියලා. එතකොට එයා ටිකක් ඉවසනවා. සතිය නැත්තම් ඔලොමලයි අහිංසක නැහැ. නිහතමානී නැහැ. ඒ නිසා මේ සතියේ තියෙන නිහතමානිකම අහිංසකම අපි පුදුම විදියට අරසා කරනවා. හරි වැඩේ කරත් සතිය නැත්තම් අහිංසක නැත්තම් අපේ හරි වැඩේ අපිට නරකට හිටිනවා. අන්නේ හරි වැඩේ උනත් තියෙන මේ විස කපලා ඒකේ තියෙන సౌందර්ය సౌందර්ය අහිංසක නිහතමානී ගතිය මතුවලා එnde එnde එnde එnde එතන පේනවා මේ රහතන් වහන්සේගේ ගතුගුණ. ඒ නිසා මේ සති චෛතසිකයේ තුලම රහත් ගතිගුණ ටික තියෙනවා. රති අගය කරන එකන ඒකේ ආශිංසනේ ලබනවා. සත්‍ය අගය කරන්නේ නැතුව වෙන ගුණ ධර්ම වඩන එක නරක නැහැ. හැබැයි අර බොරු වලේ වැටෙන තියෙන අවස්ථාව වැඩි. එතකොට පිට කෙනෙකුට කොට ගන්න තියෙන අවස්ථාවත් අඩුයි. ඒ නිසා ඇතුළතින් සතිය වඩන්න පිටතින් එවැනි සතිය වඩලාද කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න එතකොට ඒගොල්ලෝ ළඟ හිටියත් ඇති වැඩ කරන පිරිසක් ළඟ හිටියත් ඇති ඒ මතක් කිරීමත් සමග දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා සිළු දිනාට මේ කරගෙන යන වැඩවලට මේක ධෛර්යයක් ප්‍රේරණයක් බවටපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපි පැයකට පොඩ්ඩක් වැඩිපුරත් අරගෙන තිනවා කාලේ මේ ධර්මදේශනාව සඳහා සතිವಾರේ නිම කරන්න ඉස්සලා සාකච්ඡාවක ස්වරූපයෙන් අපිට විනාඩි සුවපයක් ගන්න පුළුවන් කාට හරි ඒක පිළිබඳව හෝ නැත්නම් විනාත් අවස්ථාවට ගැලපෙන ප්‍රයෝජනත්තම සාකච්ඡා කරන්න තියෙනවා අපි ඒ සඳහා සාදර වෙමු නැත්නම් අපි ඊත්වතාචාදී ගාථා සජ්ජහනා කිරීමේ දේශන භවන සැසිවාරය સમાપ્ત කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අවසරයි ස්වාමී. මේ සමාජ ප්‍රශ්න මතම ආයි ගන්නේ මට තේරෙන විදිහට දැන් සූත්‍රේ තමයි බෝවන්සේ දේශනා කරගෙන ආවේ අම්ම පාරිසත්‍ය බ්‍රහ්ම ගුරුවරගේ මහා බ්‍රහ්ම බුධාගේ තේරුම් කරගෙන ආව ප්‍රතිඥාන ප්‍රතිඥාන ප්‍රතිඥාන හොත් කියලා ආවා. ඊට පස්සේ අද මම හිතුවා අද එන්නේ මම මේ මහන්සියලා දනන්නේ යන්නේ තැන තමයි පිළිම කරන්නේ යන්නේ කියලා සුදුදාවස් අන්තිම පහ කියලා උදාසස්සුදාස පිළිඳ කියන මොකද සූත්‍රයේ හැටියට ඇවිල්ලා තිබුණේ ඒ තපි තාම වර්ණා දනකට ආකපන ජනාචේ අරුපවක බ්‍රහ්ම ලෝක හතර. ඉතින් ඒකෙන් තමයි ප්‍රබලයේ කියන ධර්මයේ තවත් අදීතම මොකද ඉතර මහන්සියලා දනන්න යන්නෝ තම යන්නෝ වහන්සේගේ ධර්ම දේශනාවෙන් මට තේරුණේ එදාහම පස්සේ උත්තරය ආවා. කාලාරකාරම උපකාරාම ගියයි වනම් රූප එතකොට අරක් තියෙනයි කියන්නේ. ඒක ලෝක 31 පිළිගන්නේ කියන්නේ. භවතල තත්ත්ව. ලෝක දෙකනේ අපිට පේන්නේ. මනුස්ස රූප මේ කාම ලෝකේ, මනුස්ස ලෝකේ, ත්‍රිසන් ලෝකේ අපිට පේනවා. ඒ 31කින් ඉස්සරහම පේන්නේ. ඒකත් ප්‍රශ්නයක් උත්තරය ආදෙන ගියයි කියන්නේ තියෙනයි කියන්නේ. අද වෙනකම් බණ අහලා තාම අපේ ත්‍රිපිටකේ බණ වලින් සුද්ධාවාසයට ගියයි කියන එක තාම මතක් වෙලා නැහැ. ඒක අරම තියෙනවා අර දෙන්න කියනවා අනිවාර්යයෙන්ම ඇති. නෑ සුද්ධාලෝ සුද්ධාවාසය තමයි ඔය මේ පල්ලෙය චිත්‍රේ ඉන්න පස්නම් ඉන්නේ සුද්ධාවාසය. පල්ලෙය චිත්‍රයක් ඇඳලා තියෙන. ඒ ඔක්කොමලා කාශ්‍යප සරුවචනාංශය කියලා ධාම සුද්ධාවාසයේ ඉන්න කට්ටිය. උපවාසයේ පොළොවේ ධර්මදේ සමාවෙන් විපාරක්ම කියුණා. මේක අපණයාගේ රූපාවචර රූපාවචර බ්‍රහ්මලෝකෙට නිකම් මේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ නෙමෙයි කල්ප ගානක් මෙතන කිය. අපි අදහස තියෙන්නේ දිවිලෝකෙට කියලා වැඩක් නෑ. විතරේ හොඳ අපි මේ ඉන්නේ මොද දිවිලෝකෙට. ඒක බැරිය. එහෙමනම් අපි යන්න ඕන අහවල් තැනකට නමුත් අපි මේ තැන සුද්ධාවාසය පරමුණු කරලා තියෙන අරූපාවච බ්‍රහ්ම ලෝකෙට අපි යන්න බෑ කියලා දන්නේ එකක්. වෙන සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙට කාමභෝගී වෙන්නේ ගිහියා. ඉතින් එයාට මේ මේ පංචශීලී ඉඳලා අපිට යන්න පුළුවන් තැනක් කියලා ධර්මයේ තියෙන නිසා. දෙවෙනි එක සුත්තාවාසයේදී කිව්වොත් අපි දුක් විඳින්නේ කියන දුක් විඳින්න නැතුව අපි ඉන්නයි කියන උච්චල කලිට කමන්නේ ඉල්ල මතයක් තියෙනවා. ඒකත් ඇත්තටම මතයක් තමයි. නමුත් එතන සඳහන් කරලා තියෙන්නේ අකනිට්ටික අකනිට්ටක වාදේ මෙලොවදීම අනාගාමි වෙච්ච කෙනෙක් සුද්ධාවාසයට යනවා. ඉතින් මේ ලෝකෙම දන්නවනේ දුක් තිබුණාට දුක් විඳින්න නැතුව ඉන්න පුළුවන් කියලා. මේ ලෝකේ දුක් තියෙන ඕනේ තරම්. කැමැති කෙනා මෝඩයා විඳිනවා. අනිත් කෙනා විඳින්නේ නැහැ. ඒ වගේ ඒ බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලත් ඉන්න පුළුවන්. නැත්තම් මේ ජීවිතේදීම අනාගාමිකම ඉඳලා අරියත්වයට වැඩ කරන්න පුළුවන්. බැරි වුණොත් අනාගාමී වෙනකොට සුද්ධවාසයට යනවා. ඉතින් ඊට මෙහා තමයි රූප ආරූපාවචර රූපාවචර බ්‍රහ්ම ලෝක තියෙන්නේ. මේ හැම එකකටම දියුණුකම තියේදී නොයන්න නම් මේ ජීවිතේදීම ඉතුරු වැඩවලට වැඩ කරන්න යන්න මේක මෙහෙදි අබිරමණය කෙරුවොත් තමයි ඒකෙන් පිටේ නැතුව ඒ ලෝක වලට යන්නේ. මේක ඇති ඇති කරගෙන අරූපාවචර ධ්‍යාන தত্ত্বය ඇති කරන එහින් අතර වෙන්නේ නැතුව අපි දිගටම වැඩ කරනවා. එතකොට මේ පහුවෙන සංදිස්ථාන ජවනිකා තමයි කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක. ඒතකොට කාම භව, කාම ඡන්ද, නැත්නම් කාම රාග, භව රාග, විභව රාග වශයෙන් මේ රාගය ගෙවෙන හැටි මේ. ඒ ගෙවල ඉවර කරන්නේ නැතු ඉවර කරනකොට කාම රාග විතරක් ගෙවලා රූප රාග, රූප රාග ගෙවන්න බෑනේ. කාම රාග ගියාට පස්සේ එකක් තියෙනවා. I'd already assume. ඒ දෙක අයින් කරනවා අරූප රාග කියලා තව එකක් තියෙනවා. ඒ ඔක්කොම දැනගන්න ඕනේ ඒවා end end end end assume. ඒව එකට ආස වුණොත් අර කාම රාගයට ආස වුණා වගේම ඒකට අදාළ බ්‍රහ්ම ලෝකෙට හෝ ඒ ලෝකෙට ගිල ප්ලග් වෙනවා. ඒ නිසා ඒක තීන්දුව කිරීමේ අයිතිය මෙලව ඉන්න කෙනාට තියෙනවා එලව ගියාට පස්සේ නැති වෙනවා. ඒ නිසා ටිකට් එකක් ගත්තට පිච්චර් එක නොබල ඉන්න පුළුවන්. ටිකට් එක අරගෙන බලන්න තියෙනවා. ප්‍රාර්ථනා අරමුණක් තියෙන දෙයක් මේ යන ගමනක කතරගමන කතරගම යනවා කියන්නේ. ඒ වගේ දැන් සුද්ධවාසයට යන්න ඕනේ කියන අරමුණ තමයි මූලිකව සුද්ධවාසයට අරමුණ තිබුණාට විතර බෑ. ඒකට මේ ලෝකෙදී අනාගාමි වෙන්න ඕන. ඒ අරමුණ හරියට කමක් නැද්ද ගහන්න. කාම ලෝකයට වැඩිය හොඳයි. රූප ලෝකයට වැඩිය හොඳයි. අරූප ලෝකයට වැඩිය හොඳයි. හොඳම හොඳ එක නෙවෙයි. හොඳම හොඳ එකට අපිට ඉතින් අරමුණ කරා කියන්නේ මේකත් ඒ වගේ තමයි. මේකත් අරමුණු කරලා යන්න පුළුවන් කමක් හම්බෙන්නේ නැහැ. ඒකට වැඩ කරන්න ඕන. හරි ඒක වැඩ කරන්න යන්නේ අන්තිමේකටද කියලා කොහොමද දන්නේ? කවුරු හරි කියලා තිබ්බද නෑ ඊට පල්ලේ පන්ති වැඩ කරන්න කියලා. එහෙම ගන්නෑ. ඒ ඔක්කොම හිතේ තියෙන සංඥාවල් විතරයි. මම මේ වැඩ කරන්නේ රහත් වෙන්නද? මම මේ වැඩ කරන්නේ අනාගාමී වෙන්නද? මම මේ වැඩ කරන්නේ සකදාගාමී වෙන්නද? ඒක පිළිබඳව පෘථජ්ජනෙන් නම් කලවද හැඟීමක් නැහැ. අනික් කෙනා වුණත් කියනවා සද්ධාව පිටනම් පිටපො හොඳ මේකට. ඇයි මේ දෙවෙනි එකට පිටන්නේ? සද්ධාව තියෙනවා නම් පිටුනම් පිටපො ඉහළ මේකට. ඒ තමයි සත්පුරුෂ සංසේවනය කියන්නේ. ඊට පල්ලෑයකට අපි දැම්මොත් ඉතින් අසත්පුරුෂ සංසේවනයට වැටෙනවා. විහිින්නේ කන්නේ. විහිින් ඉල්ලගෙන තියෙන දෙවෙනි පන්ති. දෙවෙනි කසාදෙත් නම් මම කැමති සාමාන්‍යයෙන්. ඈ අපි කැමති ඒක හරි ඒක නෙමෙයි මේ කියන්නේ ගහනවන සැලසුම් කරනවා ඉහළට අපි ඉස්කෝලේ යන කාලේ අපි අපේ ඉස්කෝලෙන් කවදාකවත් විභාගේ පාස් වෙන්නේ නැහැ. ඉතින් හරි ගුරු හොඳ කට්ටියත් හිටියා. අර කට්ටියත් හිටියේ ෆිසික්ස් මාස්ටර් කියනවා උඹ ඩික්ටින්ෂන් එකට වැඩ කෙරුවොත් ක්‍රෙඩිට් එකක් හම්බෙන්නේ ඉඳී තියෙනවා. ක්‍රෙඩිට් එකට මහන්සි වුණොත් තමයි පාස් එකක් යන්න ඉඳී තියෙනවා. ඒ නිසා පාස් එකට එම් කරන්න එපා. පාස් එකට කරොත් පෙල් වෙනවා. උඹ ක්‍රෙඩිට් එකට මහන්සියක් ඩික්ටේෂන් එකට මහන්සියක් මට පෙන්වන්න බෑ ඩික්ටේෂන් ක්‍රෙඩිට්. මට ඕනේ යන්තම් පාස්නේ. මම යන්තම් පාස් වුණා. ඉතින් ඒ කියන්නේ ඉහළ තැනකට සැලසුම් කරනකොට මෙතෙන් හරි වැටේ. ගලක් ගහනකොට අතෙන් ගහනකොට පල්ලෙහා තැනට හරි වැටේ නිසා සැලසුම් කරනකොට සුද්ධවස් සැලසුම් කරන්න යන්න එපා. මොකද සුද්ධවස් සැලසුම් කරත් රහත්ත්ව සැලසුම් කරත් දෙක මේක වියදමනේ. ඒ අපි නෑ මම නෑ උතන. <laughs> ඒක අපිත් නෑ උතනවත්. අපිත් ඉන්නේ තාම මේ තාම ණයට ඉල්ලන රෝල ගහගෙන අපිත් මේ ෆිනෑන්ස් සිස්ටම් එකට දුවන්නේ. හැබැයි කියනකොට සිංහනාදී තමයි දාන්නේ. අපි සිංහනාදී දාගෙන ඉන්නේ. එහෙම තමයි කියන්නේ. ඒක බුදුහාමුදුර ඉස්සර අපිට සිංහනාද කරන්න බෑ. රහත් වෙච්ච ඇතර බඳ සිංහනාද කරන්න අපිත් කියනවා සිංහනාද කිරීමත් තව කෙනෙකුට වීර්ය වඩන එකක් කොටලෝ හම්පරව ගන්නවට වැඩිය. ඇයි මේ සුද්ධාවාසයක් අල්ලන්නද? කන ගාවනේ. රහත්කම කිලින්ම දැයි ඒ වෙලාවෙම රහත්කම කියලා දාපයි කරයි. චිට් එක දානකොට දාන්න ඒ අස්සය වෙනකොට මේ අස්සය දාන්න. එතනම මේකක් ඉන්නන්නේ මේ වරපතන වැඩි වෙන මම ඒක තමයි විශ්වාසය නැත්නම් ඒක තමයි විචිකිච්ඡාව කියන්නේ. ඉතින් ඒක කවුරුත් කරපු එකක් නෙමෙයිනේ. කවුරුත් එහෙම කියන්නේ නැහනේ. අපි විහිඳා ගන්න දෙවන්නේ. ඒක අපේ මති මතාන්තරයක් පමණයිනේ. ඉතින් ඒක නිසා අපි සමාජයේ බැලගෙන බැලුවොත් අපි හැම කෙනාම මේ බෞද්ධයන් අතර පවා නිවන අරමුණු කරන්නේ නැහනේ. බුදුහාමුදුරුවෝ ඥානන්ද සාන්ත කියන්නේ දැන් ආර්ය පරිශ්‍රයෙන් තියෙන ඉංග්‍රීසි ඉගෙන ගන්නයි රට යන්නයි. නිවන නෙවෙයි. පැවිදි වෙන්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්න. පැවිදි වෙන්නේ රට යන්න. ඉතින් මම බුරුමෙන් ආදරනකට ගොඩ උඹත් මේ මෝඩ ආදර්ශයක්ද දෙන්න හදන්නේ. උඹත් මේ රට යන උඹට රට කියලා ඉති වැඩක් නැහැ ඇයි යන්නේ? මොකද එපාද නෑ මම එහෙම කියන්නේ නැහැ. මොකද එන දෙකේ එකක් කියන්නේ එපයි නෑ යන්නේ. නෑ නෑ මට එහෙම කරන්න බෑ. මම කියන පැය 48ක් දෙන්න. 48න් පස්සේ ගියන්න කියන දෙයක් මම වහන්සේ කියන්නේ මේ සංදි කිව්වේ නෑ මොනවාක්වත්. ඒ සංසෙ පින් මම දාන කරන වඩනවා ඒ සංසෙ දාන්නේ ගන්න යනවා පැය 48 ඉවරයි පහලේ කුටි හන්දිය ගාදී මං කව සංසෙ පැය 48 ඉවරයි තීන්දුවක් තියර නෑ එනම යනවා ඊට පස්සේ කිව්වා සමා වෙන්න මාර වැඩිට බාධා කරාන ඔබ ගියාට පිරියෙන්නේ නෑ මං දන්නවා ඒකට මේ මිනිස්සු කට අරගෙන ඉන්නේ රට යන්න ඔබ ඒකට ආදර්ශය දෙන්නේ මොකද එහෙම ගන්නේ මට යන්න ඕන ගමන් නෑ ඥානි දහම්දුර ඉන්න කියනවා ටිකට් එක දෙනවා ඔක්කොම දෙනවා මම යනවා එහෙනම් අද අද බෞද්ධයන් අතර නිවන නෑ 1956 ඉස්සෙල්ලා එකෙක් ගාවත් තිබුණ නැහැ කියලා මම අර පොතේ කියුවා. ඔක්කොම ලැබෙන්නේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ. දැන් දැන් යම් ප්‍රමාණයට අවිලා තියෙනවා. දැන් අඩු ගන්න සෝවාන් වෙන්න ඕන, අඩු ගන්න ධානයක් ලබන්න ඕන කියන විශ්ස වැඩි. ඒක විහිළුවක් වෙලක් තියෙනවා. ඒක මම නෑ කියන්නේ. නමුත් අපේ අම්මලා තාත්තලා ඉන්න කාලේ හිතන්නවත් බයයි. බයයි. අපි ඇති හරිම වාසනාවන්තයි. මම කියන කොච්චර කෙරුවක්වත් අපේ හත්පුතු પરම්පරාවට වැඩිය මං හරි වාසනාවන්තයි. අපේ ගුරුවරුන්ට වැඩි මං වාසනාවන්ත මාතුකාර විවෘතයි. අපි මේ හරියට කුරුසෙ ඉඳලා එන ගහලා නැහැ මම සවුවාන්නේ නෝ සකදා ගන්නනේ රහත් වෙන්න යනවා මොකද ප්‍රශ්නේ? මේ චිත් එක එකනේ. ඒක ගන්න දාන්නේ. විනාශයේගේ නම දාලා දානවා. මොකද මේ මේ මම දැක මේ ළඟදී වෙන දැනගත් දාලා තියෙනවා නුවර තියෙනවා මේ හෝටලයක් මම හොඳ ජොකියෙක් නමක් තියෙන එකක්. මතක් වෙන්නේ. ඉතින් ජොකි හරි ප්‍රසිද්ධ ඔක්කොමලා ගහන්නේ ඌට. ඉතින් ඒ වගේ ඒ ජොකි ඈ නෑ නෑ මොකද්ද මරියාමද හරි හරි ගිරාද ඔන්න මොකද්ද නමක් තියෙනවා හෝටලයක් තියෙනවා කොළඹ. බාලසූරිය හැදුවේ. දැන් මම දැක්ක හැමතැනම මගේ ඒ බෝඩ් එක ගහනවා. ඒ මනුස්සයා මොනාශය දුන්නා දිනවනවා. ඉතින් ඌට ගහන ඕ ගහන. ඉතින් ඒ කොයි අසයර ගැහුවත් එක චිට් එකනේ. ඒ වගේ අපි ගහන්නේ ගහමු ඉහළම එකට ශ්‍රද්ධාව පිටවනවා නම් පිටවන්නේ කරනවා ඉහළම එකට. එතකොට ඊට පල්ලෙහායක හරි ලැබෙයි. ඉතින් සා සුද්ධවාසයට යන ප්‍රාර්ථනා කරනවා කියලා නැත්නම් බෝසතාමේ පසේ බුදු වෙන්න ප්‍රාර්ථනා කරනවා කියන එක අඩුයි. මේ මිනිස්සු ඉච්චර දකින්න නෑ සමාජේ. මේ හිටිය එක ස්වාමීන් වහන්සේ නම පසේ බුදු වෙන්න පාවිච්චි කරනවා. ඒ හරියට ලඟ වෙලා ඇහුවා ඇයි කියලා. කවුරුත් එක පතන්න නැතිඳ මට පතන්න හිතෙනවා. මම සියලු පාරමිතා පුරන බුදු කෙනෙක් වෙන්න මේ ජීවිත නිවන් දකින්නත් බෑ. මම පසේ බුදු කෙනෙක් වෙනවා. ඒ සංසික ආසාව. බොහෝම නිතමානී ආමුදුරු. පරණ මේ පික්චර් රෝල් එක ප්‍රොජෙක්ට් එකක් ප්‍රොජෙක්ටරක් ක්‍රියාත්මක කරපු කෙනෙක්. අර කාබන් කුරු දෙක දාලා ගන්න ප්‍රොජෙක්ටර් තියෙන්නේ මං කිව්වා ඒකද කියලා. උභාන්ති දන්නේ නැති මගුලක් නැහැ. ඉස්සර ඉවල් වේ ප්‍රොජෙක්ටර්. අතට ඉලෙක්ට්‍රොනික තියෙන්නේ. අරවත් ඉලෙක්ට්‍රොනික තමයි ඒක ක්‍රියාත්මක කරපු කෙනෙක්. ඒකට හරි අඩුයි. හැබැයි ඒ අඩුකම නිසාම පතනායකරුත් ඉන්නවා. ඒ නිසා සුද්ධාවාසයේ පැත්තනවා එක එකට පිළිබඳව අපිට එච්චරම වාද කරන්න දෙයක් නැහැ. ඕන කෙනෙකුට ඒක ගන්න පුළුවන්. නමුත් ඒ වෙනුවට කෙලිම රහත් භාවය පතන. ප්‍රශ්නයක් නැහැ.